ගදුර තියලා ඔක්කොම පල්ලෙහාට එන්න යන්නේන පාර තියන පිටිපස්සෙන් උතන ඉස්සරහට එන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සනවනේ සෑම බ්‍රහස්පතින්ත දවසම මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්නවා. විශේෂම විපස්සනා ධර්ම දේශනාවක් සඳහා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙන ධර්ම දේශනා කාලයයි සිළුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සීහෝව සද්දේසු අසන්ත සන්තෝ වාතෝව ජාලම්මි අසජ්ජමානෝ පදුමංව තෝයේන අලිප්පමානෝ ඒකෝ චරේ khagga විසාන කප්පෝ තීති කරුකටේතු ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ගාතාව මේ වටිනා ගාථා රත්නය උපුටා ගන්න ලද්දේ කග්ග විසාන සූත්‍රයෙන් ඒ සූත්‍රය සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන ගාතාව. ඒ සුත්ත නිපාතේ පොතමත් ටිකක් සුවිශේෂයි. ඒක ගොඩක් වෙලාවට දාර්ශනිකයන් අතර ප්‍රසිද්ධයි බටහිර චින්තකයන් අතර ප්‍රසිද්ධයි එසේ නමුත් රතන සූත්‍රය වගේ සූත්‍රත් ඒ සූත්‍ර නිපාත පොතේම තමයි අපි පිළිත් පොතේ අරන් තියෙන්නේ. මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රය වගේම සූත්‍ර නිපාතේ ගොඩාක් තියෙන සූත්‍ර ගාථා වලින්ම තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ කග්ගවිසාන සූත්‍රෙත් ගාථා 40ක් සඳහන් වෙනවා. ඒවා එකිනෙකට සම්බන්ධතා එනතන් ධර්ම પરම්පරාවක් විදිහට නෙවෙයි සූත්‍රයක් විදියට ගොඩ රැගිලා තියෙන්නේ මාලාවක් විදියට ගොඩ ඇමිනිලා තියෙන්නේ ඔක්කොටම සමාන නිදාන කතාවක් තියෙන නිසා අටුවාවේ මේක පිළිගන්නේ මේ හැම ගාතාවක්ම පතේ බුදු රාජ්‍යයට පත්වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරලද උදාන ගාථා විදියටයි. ඒක නිසා මේ සාමාන්‍ය අරහත්ත්වේ ප්‍රාර්ථනා කරන කෙනෙකුට වෙනස් පසේ බුදුරජාණන් වහන්සේලාගේ චරිතයේ චරිතාපදානට ගැලපෙන ස්වරූපයක් මේකේ තියෙන බවක් පේන්න තියෙනවා විශේෂයෙන්ම අටුවාවේ ඒ සඳහා තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි පසේ බුදුරජාණන් වහන්සේලා සමාජගත නොවන බව ඒකචාරීව හැසිරෙන බව ඉතින් මේ සූත්‍රයේ හැම ගාතාවක්ම ඉවර ඉන්නේ ඒකෝචරේ khagga විසාන කප්පෝ khang වේනගේ තනි අඟක්සේ කණියේ khang වේනගේ තනි අඟසේ එකලාව හැසිරෙන්නේය ඉතින් ඒකෙදී ඒ khang වේනට පමණක් අං ඇති සත්තුන්ගේ තනි අඟ පිටලා තියෙනවා ඒ තමයි බලවත්ම සතා ඒ අඟ තමයි බලවත්ම අඟ ඉතින් ඒක එකලා ජීවිතේ ඒ වගේ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර බලයක් හිටිනවා ඒක කවුරුවක්වත් දන්නේ මේ දෙවැන්නෙක් සහිතව ගත කරන කෙනාට ඒක අදාහ ගන්න හම්බ වෙන්නේ ඇත්තම කියනවා නම් දෙවැන්නෙක් සහිතව ගත කරන කෙනාට තනිවීම පාළුවක් බයක් අසරණ ගතියක් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ තනි වෙන්න වුණොත් අභාග්‍ය සම්පන්න දෙයක් හූනියමක් කාලකන්නිකමක් කියලා. ඒ නිසා යැත්තෝ ඒකට බීතිකාවක් දනවලා තියෙනවා. හරියට අන්‍යාගමික පොතක් කියවනවා වගේ ඒවා කියවන්න එපා කියලා කියනවා අපට මේ ශාසනයේ තියෙනවා විතරයි කියවන්න ඕන කියන වගේ. මේ එකලා බවට පුදුමාකාර බයක් මේ ශිෂ්ට සමාජය ඇති කළා කියලා කියනවා. නමුත් මේක බුදුහාමුදුරුවෝ විසින් ම ඇති කරන ලද්දක්ද එහෙම නැත්නම් පසුකාලීනව ආගමක් වශයෙන් බුද්ධ ආගම දිනු වෙනකොට ඇතිවෙච්ච දෙයක්ද කියන එක එච්චර ලේසි නෑ විනිශ්චය කරන්න. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ 45 වසරක බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරනකොට මුල් කාලේ ඒකට කියනවා පඨම බුද්ධ ශාසනය කියලා. ඒ කාලේ කිසිම සංවිධානයක් තිබුණා නෑ. කිසිම සේනාසනයක් පිළි අරගෙන නෑ, ගුරු පුරව පරම්පරාව තිබිලා නෑ, පොත්පත් තිබිලා නෑ. බණ ඇහුවා නිවන් දැක්කා. අවුරුදු 25 20 පහ වෙනකොට සරුවච්චන් වහන්සේම ඒ සංවිධාන ප්‍රත සේනාසන ඇති කරන එක එහෙම නැත්නම් ගුරුකුල પરම්පරා ඇති කරන එක විනය නීති පනවන එක ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක හටගත්තේ ਸਰවචනාසි ඉන්න කාලේ. පස්සේ ඒක එnde end end end වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ වර්ධනය නිසා අර එකලා බව එතන හුදේකලා බව අපෝ වෙන්න පටන් ගත්තා අපෙන් දුර වෙන්න පටන් ගත්තා මේ පිළිබඳව ගවේෂණයක් කවුරුවක් අත්තාම සාසනය කරලා නැහැ. නමුත් ආගමික වර්ධනය එහෙම නැත්නම් සංවිධාන වැඩි වෙන්න වැඩි වෙන්න එකලා බවක කොන් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා එකලා ජීවිතයක් අමාරුයි කෙනෙකුට හිතා ගන්න. එහෙනම් නේද පිටපස්ස. හොඳයි ඒ විදිහට එකලා බව සහ සමාජශීලී වීම නැත්නම් ශිෂ්ටාචාරගත වෙලා සභාවක් එක ජීවත් වෙන එක නැත්නම් සභා ගෞරවය දැනගෙන සභාවත් ජීවත් වීම සහ තනිවීම පිළිබඳව දෙකේ සමබර භාවයක් පූර්ව බුද්ධ ශාසනයේ තිබිලා තියෙනවා. නමුත් පසු කාලීන වෙනකොට අන්‍යාගමික බලපෑම් ඒ වගේම ස්වභාවික ව්‍යසන නිසා මිනිස්සු ආගමකට රැස් වෙලා එකලා බව පැත්තක තියලා සාමූහික වෙන්න පටන් ගත්තා අද බුද්ධ ධර්ම කියන කලගෝසාවක් විතරයි. ඒ නිසා අද බුද්ධ ආගමේ ඉන්න කෙනෙකුට එකලා බව එහෙම නැත්නම් ඒකාකාරී බවක් කතා කරන්න පටන් ගත්තොත් සූත්‍රයේට එහෙම නැත්නම් ගාථාවට පූර්විකාවක් සකස් කරගනිමේ හිතියේ මේ එකලා බව එහෙම නැත්නම් ඒකචාරී ජීවිතය එහෙම නැත්නම් හුදෙකලාවත් එහෙම නැත්නම් අද තියෙන මේ ආගමික වශයෙන් අපි පොදි ගැහෙන ආගමික වශයෙන් අපි කණ්‍යා කෙරේ කුලයා කෙරේ බන්ධන ගතියත් අතර තියෙන මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් මම හිතන්නේ මේ වගේ සුළු වචන ප්‍රමාණිකේ කරන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම සමූහයකට ඒක තේරුම් කළ දෙන්න පුළුවන් වෙයි කියලා කිලක් මං හිතන්නේ. නමුත් ලුණු මිරිස් කන මොලයක් තියෙන කෙනෙකුට තනියම කරන්න පුළුවන්. Taman එකලා ජීවිතය ගත කර අගය කරන අතර සබාවක ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි සබාවක ජීවත් වෙන්නේ වැරද්දක් කරලා හිරේ වැටෙනවා වගේ. පුළුවන් තරම් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ. ඉතින් අද ඉන්න කට්ටිය හිර ගන්න කැමැති. හිරේ වැටෙන්නත් කැමැති. ඉතින් එහෙම කෙනාට මේක නිකන් බන පැත්තක දීදී වෙන මොකද්ද වගේ තේරෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ හුදේකලා ජීවිතය ඒ වගේම සමාජශීලී ජීවිතය දෙක අතරමැද ශාසනය බේර ගැනීම සඳහා අටුවාචාරින් වහන්සේ පසේ බුදුරජාන් වහන්සේ තෝරාගෙන තියෙනවා. මොකද පසේ බුදුරජාන් වහන්සේගේ චර්යාව තනිව ජීවත් වෙලා තියෙන්නේ, තනිව නිවන් දැකලා තියෙන්නේ. කාටවත් නිවන් දක්වන්න උත්සාහ කරලත් නැහැ. ඒ වගේම ධර්ම දේශනා කරපු ශ්‍රාවක පිරිසක් ඉඳලත් නැහැ. ඒ නිසා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විජේතයි සතකලා තියෙන්නේ නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා කොන් කරලා තියෙනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්. ඒ මොකද මේ සූත්‍රේ කවදාකවත් බණකට ධර්ම දේශනාවකට මාතෘකා කරලා තියෙනවා මම දැකලා නැහැ. කලාතුරකින් සුදු කට්ටිය මේක අරගෙන විග්‍රහය ඉදිරිපත් කරලා තියෙනවා සම්ප්‍රදාන කුල බලට ගන්නව අඩුයි. කොමනවත් නිසන් වනේ ආරාධනාවක් අනුව අපි මේ කග්ගවිසාන සූත්‍රය ඉදිරින් තියාගත්ත අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ગાථා 40කින් සමන්නාගත ඒ සූත්‍රයේ 36 වෙනි ગાතාව. ඒක නිසා අපි මීට කලින් මේ සම්බන්ධයෙන් 35ක්ම ධර්මදේශනා පාත්‍රලා තියෙන මේ හැම ධර්මදේශනාක මුළු විනාඩි 4-5 නැත්නම් 10 15 මේ ඒකචර කියන වචනේ පිළිබඳව අපි ගොඩාක් විස්තර කරගෙන තියෙනවා. මොකද ගාතාවට නිදාණිය පසුබිම ඉතිහාසය සකස් කර ගන්න ඕන නිසා මේ ගාතාවෙත් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා තමයි සඳහන් කරන්නේ. කංග වේන හඟ බඳුව එකලාව හැසිරෙන ආකල්ප ඇතියේය. ඉතින් ඒක නිසා මේක පුද්ගලයාට පුද්ගලිකව කියන බණක් මිස සමූහයකට රටකට ජාතියකට කිව්වොත් එහෙම ඒක ඒ ජාතික හැඟීමට රට පිළිබඳ හැඟීමට කෙනහිල්ලක් මේකේ තියෙනවා. නමුත් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු එකක් නිසා අපිට කාටවත් කොම් කරන්න බෑ. එහෙම නැත්නම් අධර්මී කියලා වෙන් කරන්න බෑ. නමුත් තේරුම් ගන්න අමාරුකමක් තියෙන ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ ඉදිරිපත් කරලා තියෙන ගාථාවේ තියෙන්නේ උපමා තුනක් විතරයි. ඒ නිසා කාටවත් හිත අමාරුයි. උපමාවවත් තේරුම් ගන්න බැරි වෙයි කියලා. ඒ මොකද ඒ උපමා සාමාන්‍ය ස්වභාව සිද්ධි දේවල්. ඉතින් මේකේ නිදාන කතාවකුත් ඔය මේක පසේ බුදුරජාණන් වහන්සේකගේ අටුවා කතාව කියන මූල ධර්මයේ ඉඳගෙන අටුවාචාරින් වහන්සේ ඉදිරිපත් කරනවා. පෙර වර්ණස විසූ බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක්ගේ සමයෙහි ඒ රජුරෝ රජකම් කරනවා. ඒ කියන්නේ කාමයට රජ වෙලා. Tamanට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් වෙලාවක පාන්දරම නැගිටලා ප්‍රාදේශීය තැනක තියෙන උයනක සිනිනර්මණ පිටත් වෙනවා. ඒ කියන්නේ විදිහට ඒ අටුවාවේ සඳහන් කරලා තියෙන කෙච්චර වැදගත් නැහැ. උදේ මූණකට හොදන්නෙත් නැතුව පාන්දරම පිටත් වෙලා තියෙනවා. ගිහිල්ලා වැවක් අයින්නට ගියාට පස්සේ ලස්සන ගන අතරමඟ තියෙන ලස්සන වැවක එතන ඉඳලා තියෙනවා සිංහ පැටියෙක්. ඒ සිංහ පැටියා මේ රජපිරිසේ එනවයි කියලා ගණන් ගත්තේ නැහැ. ඉතින් රජුරෝ කරපු දේ අනබෙර ගහලා නැබෙර ගහලා සද්ද කරලා සිංහාව අයින් කරන්න උත්සාහ කරලා තිනවා. පළවෙනි සැරේත්, දෙවෙනි සැරේත්, තුන්වෙනි සැරේත් සිංහපැටියා බය නැහැ. ඒ අම්මා එනකන් ඌ එතෙන්ටලා ඉන්නේ. මොකද සිංහා කියන සතා සන්ත්‍රාසය දන්නේ බය කෙනෙක් කවදාකවත් දන්නේ නැහැ. නිසා යාට තනියම ජීවත් වීම විතරයි කරන්න පුළුවන්. කට්ටියක් එක්ක ඉන්න ඕන කමක් නැහැ. අපි කට්ටියත් එක්ක ඉන්නේ බයට. අපි කට්ටියත් එක්ක ඉන්නේ සන්ත්‍රාසය නිසා. මේ සන්ත්‍රාසයට කියනවා කෙලස් කියලා. මේ කෙලස් කියනවා ලෝභ, දෝෂ, මෝහ නැත්තම් තණ්හා මාන දිට්ටි නිසා අපි සමාජ හදා ගන්නවා, පෞල් සංවිධාන හදා ගන්නවා, ආයතන හදා ගන්නවා, හදාගෙන එහි යෙදී ගත කරනවා අපිට පුද්ගලික නිවනක් පුද්ගලික විමුක්තියක් හොයන්න බෑ. අපි සමූහයේ හිටියොත් අඩු ගානේ කාලා බුදිය ගන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා අපිව නිඳදි මරලා යන එකක් නෑ. එහෙම නැත්නම් අපි පොලිස් ශක්තිය ගත්තොත් හම්බ කරපු දෙය කවුරුත් හොරකම් කරන එකක් නෑ. එහෙම නැත්නම් <clears throat> සමිති සමාගම් හදාගත්තොත් මම මැරුණත් මගේ ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙනියයි කියලා විකාර දෙක තුනක මනුෂ්‍ය ජීවත් වෙනවා. මේ මනුස්සෝ හොඳටම දන්නවා මම බංකොලොත් මිනිහෙක්. මම මේ හම්බ කරන කිසිම දෙයක් පවත්තන්න සබහා ධර්මයේ වග වෙන්නේ නැහැ. ඒ නිසා සබහා ධර්මයට විරුද්ධව අපි සංවිධාන හදා ගන්නවා. විවස්ථා හදා ගන්නවා. අන්තිම විවස්ථාවලට කඹරනවා. සංවිධාන වලට කඹරනවා. ඒ සංවිධාන මායාව විසින් හෝ අපාය දෙන දඬුවම් වලට වැඩි දඬුවම් දෙනවා. ඒ නිසා මේ ඒ සන්ත්‍රාසයේ බය නැති නැත්නම් තණ්හාමාන දිත් නැති රහතන් වහන්සේ හෝ සිංහෙක් සන්ත්‍රාසය අඳුරන්නේ අසන්ත සන්තෝ සන්ත්‍රාසය නැ අසන්ත සත්තු තන් සන්තාසේ බිය නැ සිංහාර ඉතින් රජුරු තුන් සැරේකුත් බෙන බෙර ගහලා ගියේ නැතිකොට දැනගන්නවා සිංහාට බය නැ උට බෙර ගැව්වට කෑකොස්සන් ගැව්වට උගේ කිසිම නැ ඒකට මේ කලබල වෙලා දුවන ගතියක් ඒක ඕනම විසගෝර සර්පෙකේ තියෙනවා ඕනෙම රුද්‍ර මේ වනමුර්ගයන්ගේ තියෙනවා. ඌන් කලබල වෙන්නේ නැහැ. ඌ ළඟට ආවට පස්සේ ආව ගමන් ඌ පැනලා කනවා. එච්චරයි. ඌගේ ශේෂ්ත්‍රයට එනකන් ඌ කරබනේ ඉන්නවා. බය එකා තමයි දුවන්නේ. ඉතින් ඒක නිසා සන්ත්‍රාසයේ දන්න සත්තු සාමූහික වෙනවා. සංවිධාන පිටව ගන්නවා. මේ මම මලත් මගේ ප්‍රතිපත්ති මම මලත් මගේ වස්තුව මම මලත් මං දැනුම මේ මේ විදිහට පවතින්න ඕනේ කියලා නමුත් ඒ දැනුමේවත් වස්තු වල ස්වභාව ධර්මේවත් එහෙම සංවිධාන වලට ගරු කරන ගතියක් නැහැ. ඒක මනුස්සයර තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. තේරුම් ගන්නේ මානව විනාශයක් ඇති වෙච්ච දවසේ විනාශයක් ඇති කරන්න පුළුවන් ඉන්නේ සංවිධාන වුණොත් විතරයි. ඒක එකතර හැතිරෙන කෙනාට මොනවක් කරන්න බෑ. කෙරුවත් ඒක මානව වර්ගයට බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තනිව ජීවත් වීමට සිංහෙක් හදන්නාසේ ਸਰවචනසේ ශාක්‍ය සිංහෙක් හදන්න බය නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් එවනතන් කෙලස් ප්‍රහාණය කරන ක්‍රමයක් දක්වලා තිනවා ලෝකේ තියෙන හැම සංවිධානයක්ම මේ භාවනාවට විරුද්ධයි. අපි ඇති කරගත්ත හැම සමිතියක්ම පවුලක්ම සංවිධානයක්ම මේ විදිහට සන්ත්‍රාසය නැති කරගන්න භාවනාවට අනේක පෙන්නේ සමාජයට විරුද්ධව යෑමක්. එහෙම නැත්නම් නැවත කැලේට රිංගිල්ලක් ඒක ශිෂ්ටාචාරයෙන් ආපසට යamak කියලා. ඒක නිසා මේතන බොහොම ලස්සන උපමා උපමේයක් තියෙනවා. සන්ත්‍රාසී නැති කෙනාට තනිව ඉඳලා පුළුවන් සෙනගේ ඉඳලා පුළුවන්. එයාට අවශ්‍ය නැහැ මේ සංවිධානයක පිටුවහලක්. සංවිධානයක පිටුවල් හදන්නේ ඒක නැතුව බෑයි කවුරු හරි කියන්නේ කොන්දක් නැති මිනිස්සු. බුදුජාණන් වහන්සේට එහෙම දෙයක් තිබුණේ නැහැ. බුදුජාණන් වහන්සේ තනිව තමයි හැසිරුණේ. ඒ ශායපුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා කොච්චර ශ්‍රේෂ්ඨ කර්මස්ථානාචාර්යවරයෙක් වුණත් නිතරම පිටිපස්ස යන පිරිසක් ගෝල පිරිසක් සිටිය යුතුම නැහැ. ඒ කර්මස්ථානාචාර වලට තමන්ගේ වැඩ ටික තනියම කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපේ ලොකු සාංශ පොතේ ලියලා තියෙනවා. තමන්ගේ වැඩ තමන් කර ගැනීම යෝගාවචරයට සුදුසුය. යෝගාවචරකම හිතේ තබාගෙන තමන්ගේ වැඩ ටික තමන් කරගන්නයි කියලා. කවුරක්වත් ළඟට ගන්න එපා. හිටියයි කියලා දෝෂෙකුත් නැහැ. හිටියම මේ වැඩ ටික මේ කෙරෙනවා කරනවා. එම තනියම කර ගැනීම අලංකාතුන් අලං සංවිධාතුන් කියන ගුණයක් භික්ෂු ජීවිතය අවශ්‍යයි. Tamanට සංවිධානය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කරවන්න පුළුවන්කම තියෙන්නත් ඕන. අලංකාතුම්, අලං සංවිධාතුම්. ඉතින් මේක සිංහ ගතියක්. ඒ සිංහයකුසේ අසන්ත සත්ත්වෝ සන්ත්‍රාසයටපත් වෙන්නේ නැති ගතිය මේ සජ්ජුරෝ දැකලා තියෙනවා. ගියාට පස්සේ දැකලා තියෙනවා මාළුකාරයෝ මාළු අල්ලන්න එක එක කෙඳි වලින් හදාගත්ත දැලක් ගස් අතර බැඳලා තියෙනවා වේලෙන්ද. ඒ වෙලාවේදී දැකලා තියෙනවා මේ හරහා යන හුළඟ දැලේ ගැටෙන්නේ නැහැ. දැල තිබුණට අසජ්ජමානෝ දැලේ පැටලගෙන ඉලක් වෙන්නේ අහුලඟ යනවා. ඒ වාගේ උලඟක් නැතුව ගහකට කොලකට සතෙකුට ඒක හරහා යන්න බෑ. ඝන බහල වුණොත් යන්න බෑ. කොහොම සරල වුණොත් තුනී වුණොත් මහ උලඟකට ඕන කැලයක් මැදින් යන්න පුළුවන්. හමුදාවකට යන්න බෑ. අලිරංචුවකට යන්නත් බෑ. ඒගොල්ලෝ කැලේ තලාගෙන යනවා. හුළඟ යන්නේ කැලේ හරහා කැලේට මොනවක්වත් කරන්නේ නැහැ කැලේ දන්නෙත් නැහැ හරහා ගිය බවක් ආන්නේ වගේ යම් කෙනෙක් Tamange සුකනම්ම්‍ය ගතිය දන්නවනම් ඒ කෙනාට කිසිම තැනක කිසිම ගන්ධස්තරයක් ගහන්න ඕනේ ගිය පාරේ හුළඟක්වත් තියෙන්නේ ඒවා ඒක කියනවා වාතෝ ජාලම්මි අසජ්ජමානෝ වාතය දැලෙහි නොලැගෙන්නාති බාධා නොකර ගන්නාසේ පදුමංව තෝයේන අලිප්පමානෝ එතකොට දැකලා තියෙනවා මේ විලේ තියෙන මල් නෙළුම් මල් නෙළුම් කොළ හුළඟට වතුරට ගහනවා. වතුරට ගහපුවාම ඒ නෙළුම් කොළේ වතුර එක්ක ගිලින වතුරේ තර වෙනවා. මම හුළඟ ගිය ගමන් එයා නැගිටින්නේ අර වතුරේ ගෑවිලා නෙමෙයි. නෙළුම් පතේ වතුර ගෑවට ගෑවෙන්නේ නැහැ. ඉතින් මේ රජුරෝ කල්පනා කරනු මේ වතුරෙන්ම උපන් මේ කොළේ ඇති කරගන්න ගතිය තමයි වතුරෙන් ගෑවෙන්නේ නැතුව වතුරකට තැර වෙන්නේ නැතුව ජීවත් වෙන්න දන්නවනම් මේ කාමයෙන් උපන් මිනිස්සයා මේ කාමයේ තැර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ තුනම පෙන්නනවා මේ ඒකචර ජීවිතයකට තියෙන නිදර්ශන වශයෙන් මේ තුනම ලෝකයේ තියෙන දේවල්. ඉතින් මේකෙන් කොහොමද භාවනා කරන යෝගාවචරයා ඔය කියන කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක ඇති කරගන්නේ කියන එකටයි මේ ગાත තුනේ පද තුන සම්බන්ධ කරන්න අටුවාචාරින් වාසේ උත්සාහ කරන්නේ මේ පළවෙනියම තියෙන සීහේසු සද්දේසු අසන්ත සන්තෝ කියන විදිහට සද්දේට බය නැති වෙන්න ආසේ යෝගාවචරයා මේ කාමයේ ගිලී ගත කරන ජීවිතයෙන් කාමයෙන් අයින් වුණාට මොකක්වත් වෙන්නේ නැහැ කියන අදහස ඇති කරගන්න පුළුවන් වුණොත් සිංහ සීයාවෙන් තමයි හැදෙන්නේ. මේ කාමයේ ඉන්න තාක්කල් බලු සිංහයෝ වෙනවා. කාමයට පහඳිනවා කාමයට කඹරනවා අසන්තුත්‍රව අසන්තුප්තව මැරලා එතකොට ඔක්කොමලා එකයි මොන තරම් සාර්ථක ජීවිතයක් කාමලෝක ගත කරත් මරණයේදී වටිනාකම් බිඳුවට බයි කිසිම කෙනෙකුට ඉතුරුවක් නැහැ ඉතුරු වෙච්ච කතියක් ඉතිහාසෙත් නැහැ පේන්නත් නැහැ ඒක නිසා මරණයේදී අපි මේ කරන සෙල්ලම් ඔක්කොම බිඳුවට බහින බව ජීවත් වෙද්දි දන්නවා නම් අපි මේ අන්ධහැර පාණ්ඩ යන එකක් නැහැ සුඛෝපභෝගී වෙන්න යන එකක් නැහැ පාරිභෝගිකත්වයට යන එකක් නැහැ. හරියට බෑට මාන්නකාරකම් කියන්න යන එකක් නැහැ. උපන්නාට මේ ලෝ වැඩෙනවා විනා කියලා ඛණ්ඩ බඩ ගින්නට කනවා මිසක්කා කෑමෙන් භෝජන සංග්‍රහ කරන්න යන එකක් නැහැ. හෙළුව වහන්න අඳිනවා මිසක්කා ඇඳුම් මෝස්තර කරන එකක් නැහැ. වැස්සට අවුවට බේරෙන්න පැලක් කටව ගන්නවා මිසක්කා ඒකෙන් ගෙවල් දොරවල් වල තරක පවත්වන එකක් නැහැ. ලෙඩේට බෙහෙතක් බොනවා මිසක්කා ලොකු ලොකු දොස්තරලා හොයන එකක් නැහැ. ඒක නිසා මේ මනුස්සයා දන්නවනම් කොච්චර කම මැරෙන වෙලාවට ඔක්කොම අන්තිමට ඔක්කොම බිඳුවට බහිනවයි කියලා අඩු ගානේ. අර විදියට සරල ආහාරයක සරල ඇඳුමක සරල ගේ දෝරක සරල බෙහෙත් පිළිකරක හිටියොත් ඒ මනසට භාවනා කරන්න ආධ්‍යාත්මයක් ගැන හිතනද නැත්නම් සිංහෙක් දකින්න එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවනට ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් මේ කාමයටම පහඳින මිනිස්සයාට දවසේ පැයක් භාවනාවට වෙන් කරන්න කිව්වොත් ඔළුවේ අත ගහගන්න. එහෙම නැතුව කිව්වොත් එහෙම භාවනා කරලා ප්‍රතිඵල ලබන්නට එක දිගට හෝ භාවනා පැය 10000 පන්නන්න ඕනේ කියලා ඉතින් හිතනවා අනේ එහෙමනම් කරන්න බෑ. ඒක ඉතින් කරන්න බෑනේ. ඉතින් මේ ජීවිතේ ඉන්න ගමන් ඒ නිසා ඒ වැඩේ වෙන්නේ නැහැ කියලා ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද ඒ තරම කාමයට පහඳිනවා. මේ කාමයන්ගෙන් වෙන්වීම නැත්තම් නික්මීම කලහක්ක් නික්මිච්ච කෙනා සමහර විටක කාමයේ ඉන්න කෙනාට වඩා සතුටෙන් ජීවත් වෙනවා කියන තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන ආදර්ශය. ඒකයි බුදුරජාන් වහන්සේ ගීගේ අතහැරලා ගිහිල්ලා ඇට්ටේරියා පණේක ඇට්ටේරියා කොළ ගොඩක් උඩ නිදාගෙන ඉඳලා උදේ හම්බෙච්ච මිනිස්සෙක් අහනවා මහාන උඹ සැපසේ නිදාගත්තද කියලා. එලිමහා. ඒතර බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා සැපසේ නිදා ගන්නන් අතර මමත් කෙනෙක් තමයි. මම බුදියන්නේ ඇට්ටේරියා වනේ ඇට්ටේරියා කොළ ටිකක් උඩ රජගිය අතහැරලා ඇවිල්ලා. ඒ මොකද එතන තියෙන නිදහස. එතන තියෙන විවේකය. අන්න එහෙම ඉන්න වණයේ ඉන්න සත්වයින්ගෙන් ප්‍රධානම සතා තමයි සිංහයා. ඌ බය අඳුරන්නේ ඌ කවදාකවත් සද්දකට බය වෙන්නේ මොකද ඌ තමයි රජුරෝ. ඒ වගේ යම් වෙලාවක අපි කාමයට දාස වෙන්නේ නැතුව කාමයට රජකම් කරොත් නැත්නම් කාමේ නතු කරගත්තොත් මේ ලෝකේ සිංහයෙකුසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම කෙනාට සරුවචනාංශයේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය සිංහ කියන නම සඳහන් කරලා තියෙනවා. නමුත් අපි බුදුහාමුදුර අදහනට වැඩිය කාසි මුදල් අදහන. භවභෝග සම්පatti අදහන. බුදුහාමුදුරත් අදහනවා එක තැනක බුදුහාමුදුරගේ කූඩුවකුත් හදලා තියා ඉන්නවා. ගෙදර හැබැයි කූඩු කරලා තියෙන බුදුහාමුදුර එළියට බහී කියලා. ඒ නිසා දැන් බුදුහාමුදුර එළියට බහැලා පාරායනට ඇවිල්ලා ඉන්නේ. විවේක ස්ථාන අතහැරලා බස් එක එනකන් ඉන්නේ දැන්. පාරායිනේ තමයි බුදුහාමුදුරු ඉන්නේ ඉස්සර බුදුරජාණන්සේ වැඩ හිටියේ කැලේ විවේකසේනක් දැන් කූඩු වලට කුඩු කරලා බස් එකයි පාරායිනේ ගෙනත් කියලා තියෙන්නේ. ඒ එක එක කරන්ත් එක තියෙන මේ රණ්ඩු සරුවල් නිසා නම සරුවච්චන් ආංශී කියපු කතාවක් තමයි කැලේ හිටියත් ගමේ හිටියත් නගරේ හිටියත් සිංහයාට සද්දෙන් බය කරන්න බෑ ඒ මොකද එයා මේ කාමයේ පිළිබඳව හෝ බය තෘෂ්ණාමාන දිෂ්ටි කියන කෙලෙස් නැති රහතන් වහන්සේ නමක් වගේ ඌ අනික් සත්තු බය කරගෙන ඉන්නවා මිසක් ඌ අනික් සත්තුන්ට බයක් මිසක් ඌට බයක් ඇති වෙන්නේ නැහැ මේක නිදර්ශනයක් වශයෙන් පෙන්වනවා සිංහ රහත් වෙලා කියන්නේ නෙමෙයි මේ කියන්නේ නමුත් රාතන් වහන්සේට අන්නර තණ්හාමාන දික්ක නැති නිසා එයා කාමයේ අතහැරීම කරන්නේ මේ කක්ක කරලා පසපැත්ත හොදනවා වගේ. මේක ඇඟේ තිබ්බොත් ගන්ධස්තරේ නිසා අයින් කරනවා මිස මුත්‍රා කරනකොට වැසිකිලි කරනකොට ඒවා ගෑවෙන්නේ නැති විදිහට අයින් කරන සේ කාමයේ අයින් කරනවා. ඒක ඇඟේ හිටිබ්බොත් විෂ. ඊට වැඩි හරි වෙහෙසයි. ඒක විමුක්තියක් යම් ආකාරයකට තියෙනවද? මේ ඇඟේ තියෙන අසුචිය සහ මූත්‍රා Tamanට මොන ආකාරයෙන් කරදර කරනද අන්නේ වගේ තමයි මේ කාමයේ යම් ප්‍රමාණයට එනකන් දැනෙන්නේ වැඩි වුණාට පස්සේ ඉන්න තැන අතර මොකක්වත් මතක නැහැ ඒක අයින් කරනකන් ඉවර කරන්න බෑ ඊට පස්සේ අපි හොද ගන්නවා අතපය ආන්නේ වගේ තමයි මේ භාවනා කරනකොට යම් වෙලාවක ඒ තණ්හා මාන දිට්ඨි පිළිබඳ වැටහීමක් ආවයි කියලා හිතන්න නැත්නම් ලෝභ දෝෂ මොහ අපහරහා ක්‍රියාත්මක කරන හැටි දැක්කොත් එයා එකෙන් අයින් වෙන්නේ අයින් වුණාට පස්සේ කෙලෙස් නැහැ කියලා කියන්නේ බයක් නැහැ. ඉතින් ඒක Tamanට හොඳට තේරෙන්න ඕනේ. භාවනා කරනකොට අපිට හරි බයක් තියෙනවා මම ගිහි යතාන තියෙන ප්‍රධාන බය තමයි රැට කෑම නැති වුණොත් තින්ද යන්නේ නැති වෙයි. කන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒ නිසා ගොඩාක් පුහුණු කරන්න උනා මට <clears throat> කෑමට තියෙන ගිජුකම නිසා මේ රැට කෑම නැති වුණාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. කවුරු කොහොම කෙරුවක්වත් අත්දැක බලන එකක් මේක වෙන්නේ කරලා බැලුවාට පස්සේ තමයි ගොඩාක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට කය නිරෝගී. ලෙඩ රෝග අඩුයි. Tamanට ගොඩාක් භාවනාවට වෙලා ලැබෙනවායි කියලා තාම ප්‍රතිඵල ලැබිලා නෙවෙයි මේක දක්දකින්නේ. කැමනෝකා සිටීමේ රැටනෝ මේ කැමනෝගෙන සිටීමේ අත්දැක බැලීම කෙරුවට පස්සේ පේනවා මේක පොත්පත් වල නැති වුණාට සත්‍යයක් කියලා. ආන්නි වගේ මේක අතහරිනවයි කියන එක නැචිකමට අතහරිනවා එකක් තිබිලා නික්ලේශී භාවයේ පිණිස අතහරිනවා කියන එක තව එකක්. නැතිකමට තාන්න එක බලු සිංහ ගතිය, ත්‍රිබිලා නික්ලේශී භාවයට තාන්න එක ශාක්‍ය සිංහ ගතිය. ඒකට කියනවා කේසර සිංහ ගතිය. පුළුවන්කම තියදී අතහරින ඔච්චරයි තේරවාදයේ තියෙන සුවිශේෂී ලක්ෂණ. තේරවාදය කියලා කියන්නේ නැතිකමට නෙමෙයි පස්ස ගහලා තියෙන්නේ හැම දෙයක්ම දන්නවා. නමුත් කිසිම දෙයක් නොදන්නා කෙනෙකුසේ. එහෙම නැත්නම් කියනවා ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ හැසිරෙන්නේ කියලා කියනවා. හොඳට පේනවා නමුත් දැක්කට පෙනුන්නේ නැතුව වගේ ඉන්නේ කියලා කියනවා. නැත්නම් කන් ඇත්තේ නමුත් බීර කුසේ හැසිරෙන්න කෙනා කිසිත්ම අසාධාරණයක්වත් එහෙම නැත්නම් මේ නෝන්ජල්කමක්වත් සමාජ ප්‍රතිවිරුද්ධ භාවයක්වත් නෙමෙයි. බුදුහාමර අපිට දීලා තියෙන අවසර පත්‍රයක්. ආන්නේ වගේ මේ කාමයෙන් වෙන්වීම එහෙම නැත්නම් අපි කාය විවේකයට බොහෝ විට සමාන කරනවා මේ සිංහේකු සද්දට නොසලෙන්න ආසේ මේ තමා විසින්ම ආදරෙන් රැස් කර ගන්නාලාද වස්තු උදේම පිසි කරන කුණු කෙල ටිකක් වගේ විෂි කරලා දාලා Tamange හිත සුව පිනිස අර්ථ සිද්ධිය පිනිස කටයුතු කරන්න පුළුවන් නම් ඒකේ නාවයි කවුරු මොන තරම් අඬහැරපෑවක් ඕක මහා මෝඩකමක් ඕක බය ආදු ගතියක් ඕක ශිෂ්ටාචාරයේ පස්සට යෑමක් ඕක නෙවෙයි අද සමාජයේ රැල්ල කියලා කිව්වට ඒ කිසි සද්දයක් කනකට ගන්නෑ තමන් තමන්ගේ සිංහයේ කුසේ හැසිරෙනවා ඒ වගේම ජාලම්මි වාතය වාත වාතව ආතෝ ජාලම්මි අසජ්ජමානෝ කියන විදිහට තමන් වෙත පැමිණෙන මොන කරදරයක් තිබුණත් ඒ කොයි කරදරේ ආවත් හුළඟ දැල තිබුණයි කියලා ගණන් ගන්න නැතුව දැලේ ඇහිදැල්ලස්සෙන් එහා පැත්තට යන්න ASCII කටයුතු කිරීම සමත භාවනාවට සමාන කරලා තියෙනවා. අපි භාවනා කරගෙන ඉනකොට අපිට මූල කර්මස්ථානයක් තියෙනවා. ඒ මූල කර්මස්ථානේ බේරන්න බැරි තරම් අපේ ශබ්ද ඇහෙනවා, රූප පේනවා, ගන්ධ රස පහසෙන් කරදර වෙනවා, වේදනාව වලින් කරදර වෙනවා, හිතවිලි කරදර එනවා. ඉතින් කාට හරි තේරුනොත් මේ ශබ්ද කියන්නේ පිටියක් වගේ එකක් නෙවෙයි, ඇහිදල් සහිත එකක් කියලා. මේ ශබ්ද අතරමැදිමුත් ආනපනේ බලන්න පුළුවන් කියලා. හිතවිලි කියලා කියන්නේ ඝන පිටියක් හුරු යකට හඩුවක් වගේ එකක් නෙවෙයි, ඇහිදල් සහිත එකක්. හිතවිලි අස්සෙමුත් ආනපනේ බලන්න පුළුවන්. එහෙනම් වේදනා කියන එකත් එක දිගට ගලන එකක් නෙවෙයි කඩ කඩ වෙලා ගලන්නේ ඒක ඝණයක්. ඒ ඝනේ අතරමැද ගොඩාක් ඇහිදැල් තියෙනවා. අන්නේ ඇහිදැල් ලස්සේ යම් වේදනාවල් ලස්සේ මට ඉඳ ඉඳින්න හැටි ආස්වාස්පසසේ බලන්න පුළුවන්. නැත්නම් සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි ඇවිදින්මින් ඉන්න බව බලන්න පුළුවන්. නැත්නම් වැඩිදුර වාසයෙන් මේ වම දකුණු වශයෙන් බලන්න පුළුවන් වේදනාව තියෙද්දි කියලා මේ වේදනාව දැලක් විදියට සලකලා තමන්ගේ සතිය මේ දැලේ නොතැලී නොගැලී යහපතට ගමන් කරන දෙයක් බවට පත් කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරිතන මේ සතිය බලවත් වගේම සුකනම් මේ දෙයක්. ඒකට පුදුම බලයක් තියෙනවා. හැබැයි ඕන තැනකින් හැරිලා යන්න පුළුවන් ගතියකුත් තියෙනවා. අන්න මේ ගති දෙක සහිත සතිය ඕනම කෙලයකට වැඩිය බල කෙලෙසකට වැඩිය බලවත්. එහෙම නැත්නම් හැම කෙලෙසයක්ම ඝන බහල දේවල් නෙවෙයි ඇහිදල් සහිතයි කඩ කඩ වෙලා තියෙනවා. ඒක නිසා මේ කෙලෙසයක් ආපු පමණට කෑකොසම් ගහන්නේ අර වගේ සතියක ගුණයක් හිතක ශක්තියක් දැරීමේ ශක්තියක් පීක්ෂාවක් ඊවසන ගතියක් නැති කෙනා. ඒ නිසා අපි ඉස්සල්ලාම යෝගාවචරයේ ගිහි ගියතරලා ආපු తాවකාලිකෝ ඉස්තිර ආප් කෙනෙකුට සමත අරමුණක් දීපු ගමන් নানা ප්‍රකාර කණපින්දම් ගහනවා. එක්කෙනෙක්වත් නැහැ. ඒකට ආපු ගමම yaadena gatiyak නැහැ. ඉතින් ආවට පස්සේ මේ ප්‍රශ්නේ ඇදලා ගන්නවා. බලනකොට සමහරෙකුට යෝගාවචර මත සමහරෙකුට ශබ්ද තමයි ප්‍රධානම බාධා. බැලුවොත් ඒ යක්ෂයා විතර ශබ්ද කරන කෙනෙක් නෑ මුළු භාවනා මධ්‍යස්ථානේ. එයා ශබ්දෙට චෝදනා කරනවා. හැබැයි මිනිහා සටපට සටපට තමයි කොයි වෙලාවෙ. ඒකල කියනවා මට නම් භාවනා කරන්න බෑ සද්ද නැති. ඉතින් කියන්න තියෙන උඹ සද්ද කරන එක නතර කරලා බලපන්. උඹේ සද්දට උඹ අහුම්කන් දීපන්. උඹ අනවශ්‍ය සද්ද කොච්චර කරනවද කියලා. කේන්ති යනවා හරියට මිනිමරුන් චෝදනාවක් කළා වගේ. යම් කිසි කෙනෙකුට කෙනෙක් කියනවා නම් මට මේ භාවනා කරන්න බැරි ශබ්ද නිසයි කියලා. නැත්නම් Tamanට තේරෙනවා නම් මට භාවනා කරන්න ශබ්ද නිසයි කියලා යම් කිසි කෙනෙක් යාර දෙන තියෙන හොඳම අභ්‍යාසය තමයි Tamanගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්නේ. අපි දවසකට අනවශ්‍ය විදියට පැදුරක් කලන්න පුළුවන් ද බලන්න කාට හරි පිරිසට ශබ්ද රැහෙන්නේ නැති වෙන විදියට. සලුවකසා දාලා නැගිටලා යන්න පුළුවන් ද බලන්න. කූඩාරමක් ගලවනවා වගේ බස බස බස බස ගාගෙන වැඩ කරන කෙනා කියනවා මට භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා දැන්ට ඒ මනුස්සයාට තේරෙන්නේ බාව අකුල ගන්න හැටි ඒ තරමට මේ එක්කනාගම දෙපැත්ත තමයි තියෙන්නේ භාවනාදී අපි පෙන්නලා දෙන්නේ ඒක නතර කරලා දෝෂයක් විදිහට පෙන්නන්නේ බේනවන වට සද්ද කරනකොට තියෙන කරදරේ නිසා තමන් බලන්න වැඩක් කරනකොට වැඩි කලගෝසාවක් නැතුව අඳුහැරයක් නැතුව ශබ්ද වෙන්න ශබ්ද නොවෙන්න නිස්කද්දව නැවතිල වැඩක් කරන්න බලන්න කාට හරි වේදනාවක් තියෙනවා නම් බලන්න මේ මනුස්සයා ඉඳ ගන්න දන්නේ නැහැ. ආසනයක තිබ්බම හරහට ඉඳගන්නේ. කුරුසෙට ඇන ගැහුවා වගේ හරස් කපලා තියාගෙන ඉතින් jigටම හරියට වලිගොඩ ඉන ගත්ත සතෙක් එහාට ඇඹරනවා මෙහාට ඇඹරන නැගිටලා වලිගය ගසා දාගත්තාම ඔගේ ප්‍රශ්නේ ඉවරනේ. වලිගය ගසා ගන්න නැතුව ඉඳ ගත්තාම බලනකොට කියනවා පස් අත කාලා බලපන් වලිගයක් තියනවාද කියලා. උඹට මේ පොළවේ ඉඳගෙන ඉන්න බැරිද? ඒත් බෑ. ඒකවත් දන්නේ නැහැ මොකද ඇඟ අඳුරන්නේ නැහැ. ඇඟ කොහොම තිබ්බොත්ද පටල වෙන්නේ කියන එක එයාට විශේෂඥ පොත් උනේ සයිකියාට්‍රි පොත් උනේ සයිකෝതെරපි පොත් උනේ මේ ඉඳ ගන්න හැටි කියලා දෙන්න. බුදියන හැටි කියලා දෙන්න. නිදා ගන්න හැටි කියන්නේ මොකද ඇඟත් එක්ක ඉන්නේ අපි මේ අනුන් අලවන්න අනුන් පිනවන්න අනුන්ගේ ඇඟවල දිහා බලා ඉන්නවා මිසක් ඉඳ ගන්නකොට කොහොමද සප්ප පහසු කියන එකට ඒගොල්ලෝ බුදුහාමුදුර හම්බෙන්න අහන. බැද බුදුහාමුදුර කෙලින්ම හම්බෙලා මට ආසනය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. බුදුරජාණන් සම්පා ලෝකේ පහරනවා වගේ මේ විතර කතා කරන්න නෙවෙයි. ඔබ උඹේ ඇඟෙන් අහපන්. කොයි ඉරියව්වෙටද පාසුවෙන් ඉන්නේ කියලා. ඒ වගේම ඇඟෙන් අහපන් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉරියව්ව මාරනකොට සතිය කැඩෙනවද කියලා? එතන හිටගෙන ඉඳලා ඉඳ ගන්නකොට සතිය කැඩනවද කියලා? අතත් දිග ඇරෙට කකුලත් දිග ඇරෙට සතිය කැඩනවද කියලා? මේ විදිහට ඉරියව් මාරු කරන්න නෙවෙයි මම මේ උනන්දු කරවන්නේ. ඉරියව් මාරු කරන්න අවශ්‍ය නම් ඒ ඉරියව්ව නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් මාරු කරලා බලන්න. සතිය හැල හැප්පීමක් වෙයි. කැඩෙන්නේ නැහැ. කැඩෙන්න අත්‍යවශ්‍ය වුණකම නැහැ. ඉතින් එහෙම තියෙද්දි තටමනවා නම් නැත්නම් ඉඳගන්න ඉරියව්වම සකස් කරන්න දන්නේ නැත්නම් ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ මරණ මොහොතේ ඔය සෙල්ලම් කරන්න බෑ. වයසට ගියාට පස්සේ ඔය සෙල්ලම් කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න. ඒ නිසා තරුණ වයසේදී මේ කය හසුරන්න පුළුවන් වෙලාවේ භද්‍ර යවුවනේ ජීවිතේ පටම යාමේ කලු කෙස්තිබියේදී පොඩ්ඩක් බලන්න මේ කය නටවන්න නලවන්න බ්‍රේක් ඩාස් දාන්න නෙවෙයි. tempat කළා කියන්නේ. එතකොට මේ වේදනාව පිළිබඳ තමන්ගේ ප්‍රශ්නේ තේරෙයි. තමන් මේ කයත් එක්ක තියෙන द्वේෂයේ ප්‍රමාණයට ඉඳුන් හිටුන් හැම තැනම වෙහෙසු තියෙනවා. ඉඳුන් හිටුන් පහසුකම් ලැබෙන්නේ තමන් කයට ප්‍රේම කරන ප්‍රබාලයෙන්. බලන්න කරදර නම් අමාරු නම් Taman ගැන පූසෙක් දිහා බලන්න පූස හැම ඉරියව්වෙම මොන්න තරම් ඉරියව් පවත්වනවද කියලා. කවදාකවත් දකින්නත් බලන්න කලබල ගතියක් කලබලයක් වුණත් බලන්න ඒක කරන හැටි. එතන මාළු ටැංකියක් දිහා බලන්න. ඒකින් මාළුන් අතර තියෙනවද කියලා මේ එක්සර්සයිස් කරන වෙලාවක් එහෙම තියෙනවද කියලා මාළු ඔළුවෙන් හිට ගන්නවා මොකක්වත් නැව කොයි වෙලාවෙ විශ්‍රාම වෙලා ඉන්නේ. ඌට ඕනේ නැහැ ව්‍යායාම. පූසත් නැවුවනේ නෑ ව්‍යායාමයක්. ඒ මොකද ඌගේ ශරීරය පාවිච්චි කරන හැටි දන්නවා. ඉතින් ඕකට බුදුහාමරෙන්න ඕනේ නෑනේ. ඒක නිසා වේදනාවක් ආවට පස්සේ ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තමයි වේදනාවේ ඇහිදල් සහිතයි ඕකහරහා සතියට යන්න පුළුවන්. ඒ නිසා වේදනාව යම් ප්‍රමාණයක් තියේදී මගේ සතිය මට පවත් ගන්න පුළුවන්ද වාතයෙන් පුළුවන්ද දැලෙන් පුළුවන්ද වාතේ නැතර කරන්න දැලහරා කොහොමද වාතේ යන්නේ වගේ වේදනාවක් තියෙද්දි පුළුවන් ද බලන්න තව එක ආස්වාස් ප්‍රසවාසයක් එක චිත්තක්ෂණයක් සතිය පවත්තන්න. එහෙම නැත්නම් මම මේ වේදනාංශා ඉරියව මාරු කරනවා. ඒක නැවතිල්ල කරනවා, නිස්සද්දව කරනවා, සතියෙන් කරනවා කියලා බැලුවොත් ඉරියව මාරු කරත් නැත්නම් ඉරියාපත සංදිස්ථානවලත් සතිය පවත්තන්න පුළුවන් බව දැනගත්තොත් ඒ සතිය තමයි වඩා හොඳ සතිය. ඒක තමයි භාවිත මනසකින් එන සතිය. නැත්නම් හිතවිලි එනවා. කෙලෝරක්ම නැහැ. ඔය විශේෂයෙන්ම බටහිර චින්තනයට අධ්‍යාපනය ලැබපු තරුණ වයසේ නැත්තඳ භාවනාදී ප්‍රධාන වශයෙන්ම හිතවිලි. ඉතින් ඒගොල්ල කියන්නේම මේ භාවනා කරන කෙනෙක් හිතවිලි නැතර කිරීමේ වැඩපිළිවෙලක් කියලා. කවදාකවත් ඒක කරන්න බෑ. හිතවිලි කියන්නේ ඇහිදල් සහිත එකක්. එක දිගට තියෙන එකක් නෙවෙයි. ඇහිදල් අස්සෙන් උදාසීන අරමුණක් දිහා මූල කර්මස්ථානයේ දිහා බලන්න. හිතවිලි නැති හැම වෙලාවෙම මම ඉඳගෙන ඉන්න බව බලන්න. හිතවිලි නැති හැම වෙලාවෙම මම ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා බලන්න. පුළුවන් වුණොත් ලොකු ඇහිදලක් හම්බුනොත් ආශ්වාස ප්‍රශ්වාසය දෙක ගලපන්න. පුළුවන් වුණොත් ආශ්වාසයේ මුලයි මැදයි අගයි ගලපන්න. මේ විදිහට හම්බෙන හම්බෙන වෙලාවේ මූල කර්මස්ථානයේ සුවිශේෂී විදිහට හදාරන්න ගියොත් අර හිතවිලි හැලෙනව දන්නේම නැහැ. එමෙ නැති ඔබේ හිතවිලි එනවා කියන වචනේ චෝදනා කරන්න ගිය ගමන් මතක තියාගන්න එක හිතවිලි වලට පොහොරක් වෙනවා හිතවිලි වලට ආහාරයක් වෙනවා, මාර්ගපාක්ෂික වෙනවා, කෙලෙසයක් වඩනවා. ඒ නිසායි සරුවචනසේ සඳහන් කරේ මේ කාමය නෙවෙයි, කාම සංඥා නැත්නම් වස්තුකාම නෙවෙයි ක්ලේශකාම දුරු කරන්න රූප කර්මස්ථානය කරමුණු කරා. රූප කර්මස්ථානේ හිත තියන්න තියන්න තියන්න අර කාමේසා කාම සංඥා එහෙම නැත්නම් ක්ලේශකාම වගේ වස්තුකාම දුරු වෙන එක කියලා නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ හැම එකක්ම අපිට එන හැම බාධාවක්ම ඝන බහාල ස්ථිරසාර දෙයක් කියලා හිතන්නේ මෝඩයා බුබ්බඩයා කම්මැලියා සතිය දන්නේ නැති එක අභාවිත මනසක් ඇති කෙනා. භාවිත මනසක් ඇති සතිය තියෙන කෙනා බාධා ආවට ඒව ඒකාකාරී එක ඝන බහාල දේවල් නෙවෙයි ඇහිදල් සහිතයි. ඒ ඇහිදල් අස්සෙන් මේ සතිය ගෙනියන්නේ කොහොමද? රෙද්දක් මහන මිනිස්සයා තෙරෙද්දි යහට බහැට නමල ඉදිකට්ට දාලා ඉදිකට්ට හරහා නූල ගෙනියලා අර රෙදි කැලි දෙක එකට ගැට ගන්නවා වගේ මේ <clears throat> ඉදිකට්ට ඕන දෙයක් හරහා ගෙනියන්න පුළුවන් වගේ මල් මාලාවක් හරහා රෙද්දක් හරහා ගෙනියන්න පුළුවන් වගේ මේ සතිය ඔය ඕනම බාධාවකට වේදනාවකට හිතවිල්ලකට සද්දයකට දැලක්සේ සලකලා හරහා යන්න බලන කෙනාට කියනවා හැකි සංඥාව ඇති කෙනා යෝනිසුමනස්කාරයේ තියෙන කෙනා භාවිත මනසක් ඇති කෙනා සතිය බලය දන්න කෙනා එයා දන්නවා බාධා නැති තැන සතිය පවත්වනට වඩා නැත්නම් ඒකාකාර එක දිගට ආනාපාන පවත්වනට වඩා වේදනා මැද ශබ්ද මැද හිතවිලි මැද චේතනා මැද සතිය පවත්වන්න පුළුවන් එක හරිම විසිතුරුයි ඒකයි කියන්නේ පරියංකේ සතියට වැඩිය සක්මණේ සතිය හරි විසිතුරුයි සක්මණේ ඇස් දෙක ඇරලා පාතේ හැප්පෙමින් චේතනාපූර්වක වැඩක් කරන ගමන් සතිය පවත්වන්න හදනවා. අනේ ඒ විදිහට බලනකොට කියන්න පුළුවන්නේ වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ දැලකින් උලම් බදන්න බෑ. නිසා අපිට වෙන එන බාධාවක කිසිම දෙයකට සතිය වළක්වන්න බෑ. මෝඩයාගේ මෝඩකම ඇර. Taman බෑ කියනවනම් එම්නියට පුළුවන්කමකුත් නැහැ. පුළුවන් කියනවනම් ඒතර බෑ කියන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ සතිය වැඩිම සඳහා ගන්න හැම උත්සාහයකම වෙන හැම වැරද්දක්ම ධර්මයක් වෙනවා. හැම වැරද්දක්ම Tamanට ඉස්සරහට Tamanට ප්‍රෝජනෙ පිණිස ඉන්නවා. ඒ නිසා මේ වාතයකින් දැලකින් වාතේ නැතර කරන්න බැරුව වගේ අපකරා පැමිණෙන හැම දෙයක්ම ඇහිදල් සහිතයි. ඒක ඝණයක් විදියට සැලකුවොත් බාධාවක් වෙනවා. ඝනේ විනිභෝග කරලා බලන්න. ඒ ඝනේ පතුරු ගහලා බලන්න වේදනා එක වේදනාවක් කියලා එකක් නෑ වේදනා රාශියක් තියෙන්නේ පුංචි පුංචි එක අල්ලන්න පටන් අරගත්තොත් එකක්වත් එච්චර ලොකු නෑ හිතවිලි කියන එකත් චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් කැඩිලා තියෙන්නේ ඒව අතරමැද හිදස් ටික දකපු ගමන් ඒක එක දිගට යන කඹයක් නෑ තන්තු ගොඩක් තියෙන කියලා තේරෙයි ශබ්ද ගත්තත් ඔය කිසිම සද්දයක් ඒකාකාරී නෑ මේ මිනිස්සයා කරන අමන සද්ද ඇර මනුෂ්‍ය සංගීතය කියලා හදාගෙන තියෙන කුණු හරපෙන් තමයි මේක කක්ක වෙලා තියෙන්නේ. මේ පරිසරයේ කිසිම සද්දයක් බාහනට බාධා කරන්නේ නැහැ. බාහනට බාධා කරනවා නම් බාධා කරන්නේ මනුෂ්‍ය කටහඬ විතරයි කියලා මතක තියාගන්න. මනුෂ්‍ය ඇති කරන සද්ද සියල්ලටම බාධාවක් වෙනවා. මොකද මනුෂ්‍යයා මනුෂ්‍යට ඒ තරම්ම ද්වේෂ කරනවා. තවගේ තම තව කෙනෙක්ගේ කටහඬ විතර අපිට ඇහෙන්නම් බැරි කුරුල්ලෝ කෑ ගැව්වට රිලව් කෑ ගැව්වට මොන කරන්නේ අපි තරහ යන්නේ. ඒක දවසක් ඔය අපවත් මේ ළඟදී අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලේ මේ ගම කොච්චර කිව්වත් අහන්නේ ස්පීකර් දාලා. ඊට පස්සේ ලොකු සාංශ ළඟට ඇවිල්ලා කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ මම ඉන්නේ අර පල්ලෙහා කුටියේ එතන ගමේ ඇහෙන සද්ද ඇහෙනවා ඒ නිසා මට භාවනා කරන්න බෑ. ඉතින් ලොකු සාංශිත් වයිසයිකෝලේ හැරමිටි අරගෙන අපිට ඉන්න යා. කීලා ඒ මනුස්සයට වැඳලා කියමු. එක්කෝ ස්පීකර් එක වෙන පැත්තකට හරව ගන්න නැත්නම් ඔය ඔයගොල්ලෝ ස්පීකර් එක දාලා කියන බණය කියන බුදුහාමුදුරුවම තමයි අපට කියලා තියෙන නිස්සද්ද වෙන්න කියලා. ඒකම බුදුහාමුදුරුවනේ. අපි දෙකල එකතු වෙලා කරමු. මේ ශබ්ද පොඩ්ඩක් අඩු කරන්න කියලා මඟට යන ගම ලොකු සාංශ කියලා මඟට ගිහිල්ලා නම. දැන් මේ ගියාට පස්සේ ඔක නැත කරුවයි කියන දැන් මෙතනින් ජෙට් එකක් යනකොට හයියෙන් සද්දයක් එන. ওই නම ඇවිල්ලා මට කිව්වොත් එimhe දැන් මම ජෙට් එක නැත කරන්න කොහොමද? පිස්සු කෙලින් නැතුව කියලා භාවනා කරන්න කිව්වා. තද්දෙනම් ගිහිල්ලා නැතර කරන්න පුළුවන් මිනිස්සු නිසා. ජෙට් එකක් ඇවිල්ලා නැතර සද්දයක් ආවොත් ආදෙන්තරාවක් ගියොත් එහා ඉඳලා මෙහාට යනකම් හෙලිකොප්ටරයක් ගියොත් මොනව කරන්නේ? ඒක නිසා අපිට ද්වේෂය තියෙන මනුස්සයත් එක්ක විතරයි. මනුස්සය ඇති කරන සද්දෙට තමයි අපිට තරහ යන්නේ. එහෙනම් මොකා වෙන සද්දයක් කරත් තරහ යන දෙයක් නැහැ. එක දවසක් මිනිසෙක් තොටියෙක් අන්තිම ගමන ගෙදර එන ගමන් එහා යුර තිප්පලකට ගිහලා ටිකක් බීලා හොඳ සින්දුවක් කියාගෙන ගොම්මනේ ඔරුව පැදගෙන එනකොට දඩහාන් ගාලා ඔරුවක් ඇවිල්ලා හප්පුණාලු පේන්නේ නැතුළු අර මනුස්සය අමු තිත්ත කුණු හරපෙන් බැනලා ඒ ඔරුව හප්ප මිනිහට බැනලා බැලුවොත් එහා පැත්තේ මිනිහා මොනවක්වත් කියන්නේ නැතිලු ඊට පස්සේ ටෝච් එක ගහලා බලනකොට ඒක පරණ ඔරුවක් පාවියගෙන යන එකක් ඔරු කාර්යයක් නැහැ ගඟට අත ඇරපු ඔරුවා එින් දැන් බැනපුවා කාටද ඇයි තමන්ට තේරෙනවනේ බැනලා තියෙන්නේ බැනුම් අහන්න කෙනෙක් නැති තැනක නම් ඔරු ඇවිල්ලා ආවට ඔරු පැදපෙකෙක් හිටියනම් උගේ අම්මට කියලා බැන්නේ නැහැ. දැන් ඔරු ඇවිල්ලා තියෙන ගඟේ ගහගෙන කැප්පුණාට පස්සේ තේරෙනවනේ අපි මේ හැප්පෙන්න කවුරු හරි හිටියොත් තමයි දැල නෙවෙයි මේක ඝන බහලව තිබුණොත් තමයි හුලඟට හැප්පෙන්න පුළුවන්. දැලේ හැප්පෙන්න බෑ. දැලේ ඇහිදල් තියෙනවා. ඒ නිසා අප කරා පැමිණ හැම බාධාවකම ඇහිදල් තියෙනවා. ඒකට කියන්නේ ඝන විනිබ්බෝගය. මේක පතුරු ගහලා බලන්න. මේක විසිතුරු කරලා බලන්න. කො බාධාවක් කියලා නැගිටලා ගියොත් හැමදාම හුඹස් බයෙන් නැගිටින්නේ. එක දවසක මේක කරන්න ගිය ගමන් තේරෙනවා මේ එතකොට වැඩි වේලාවක් අරමුණේ ඉන්න පුළුවන්. අටවැඩි චිත්තක්ෂණයක් වැඩිපුර ඉරියව්ව ඉන්න පුළුවන්. අටවැඩි චිත්තක්ෂණයක් වේදනාව දරන්න පුළුවන්. අටවැඩි චිත්තක්ෂණයක් හිතවිලි සද්ද තියෙද්දී භාවනා කරන්න පුළුවන්. ආන්න මේකෙන් තමයි අපි අරමුණක් එක්ක ඇසුර හරිට වැඩි වෙලාවක් පවත්තන්න නම් බාධා නැති තැනක භාවනා කිරීමක් හිතන්න එපා. එහෙනම් මොකට ඒ නිවන? නිවනක් ඕනේ බාධා නැති තැනක නම්. බාධා තියෙන තැනක මේ බාධාවල් ජය ගන්නයි බුදුරජාණන්සේ මේ ක්‍රමය උගන්වන්නේ නිසා Tamanට මතුවෙන සියලුම දේවල් නිකන් දැලක් විතරක් කියලා හිතන්න. ඒක මේ ඝන බහල දේවල් වලට දැලේ පැටලෙනවා. හුළඟ පැටලවන්න බෑ. ඒ වගේම පදුමන්ව තෝ යේන අලිප්පමානෝ මඩේ හටගත් ජලයේ හටගත් නෙළුම්පත නැත්නම් නෙළුම් මලේ පෙත්ත ජලයේ නොතවරි ජීවත් වෙන්නාසේ අපේ දෙමව්පියන්ගේ කාමේ නිසා හටගත් අපි දෙමව්පිය උගන්වපු දේ නිසා ඇහැ කන පිනවීම ප්‍රධාන පරමාර්ථය කරන හැදිච්ච අපි අන්නේ කාමයේ නොඇලී ගත කරන්න පුළුවන් කියන එක දෙමව්පියන්ට විරුද්ධ යෑමක් නෙවෙයි කාමයට විරුද්ධ යෑමක් නොවේයි. උන්දලයේ නොදැන කියන දේවල් මේ කාමයේම ජීවත් වෙන්න පුළුවන් කාමයේ තර වෙන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වශභාජනයකට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ අතේ තුවාල නැත්තම්. එහෙම නැත්නම් රබර් ග්ලව් එකක් දාගෙන විදුලිය අත ගෑවට ප්‍රශ්නයක් නැහැ. විදුලිය කියන්නේ භයානක දෙයක් බව හැබෑව. නමුත් Taman අත අතේ දාගෙන ඉන්න මේ අත්‍යස්ත සිදුරු සහිත නැත්තම් විදුලිය ඇල්ලුවාට ප්‍රශ්නයක් නැහැ. අතේතු ආර නැත්තම් වසභාජනට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා කාමයේ පිළිබඳව කෙලස් පිළිබඳව දන්න කෙනා නොදන්න කෙනාට වැඩිය කෙලස් හසුරුවනවා. කෙලස් අත ගන්නවා මොක ගා ගන්නෑ. එනේ මේකයි බුදුරජාන්සේ උගන්වන්නේ නැත්නම් මේ ලෝකයේ කෙලස් නැති කරන්න බුල්ඩෝසර් හැදුවේ නැහැ බුදුහාමුදුරුවෝ. ලෝකයේ කෙලෙස් සූර්ලා දාන්න උදළු හැදුවේ නෑ බුදුහාමුදුරුවෝ. ලෝකයේ තියෙන කෙලෙස් සයින් කරන කන් ඇදි හැදුවේ නෑ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කිව්වේ මේ කෙලෙස් තිබුණාට ගා ගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ගා ගන්න නැතුව ඉන්න ක්‍රමේ තමයි Taman වෙත පැමිණෙන අරමුණකට මනාපමනාප පහළ වෙන්නේ නැතුව ඉන්නවනම් අරමුණ එකක් නෙවෙයි ලක්ෂයක් ආවත් ඒ පුද්ගලයා කිසි වෙනසක් වෙන්නේ නැහැ. මනාපමනාප පහළ වෙච්ච පමණින්ම ඒ අරමුණෙන් අපි පටලවා ගත්තා වෙනවා. ගා ගත්තා වෙනවා. මතක තියානින්න අපේ මතකෙට යන්නේ මනාපමනාප පහළ වෙන අරමුණු පමණයි. අපේ ජීවිතේ හම්බ වෙන උදේ ඉඳලා හැම්බ හන්දාවෙතකන් හම්බ වෙන මනාපමනාප දෙක කලවම් වෙච්ච අරමුණු කිසි දෙයක් මතකෙට යන්නේ කිසි දෙයක් අපිට සිහිය රඳාපවතින්නේ මොකද අපි ඒ තරම් කෙලෙස් වලට ආසයි. අපි හොය හොයා යන්නේ වැඩිම මනාපේ පහළ වෙන දේවල් වැඩිම මනාපේ පහළ වෙන දේවල් එහෙනම් පික්චර් එකක් බලනවනම් ෆයිට් එකක් තියෙනවා. නැත්තම් පික්චර් බලන්නේ නැහැ. එහෙම නැත්තම් කසාදයක් තියෙනවා. නැත්නම් නිදන කාමරේ දර්ශන ටිකක් තියෙනවා. එහෙමනම් උදේත් බලනවා හැන්දෑවෙත් බලනවා. ඒ නිසා ඒ ඇක්ෂන් පැක්ට් චිත්‍රපටි හදපුවාම ඒ මිනිස්සු දන්නවා මේ මිනිස්සු රැයට කන්න පාන් රාත්තල ගන්න වෙනුවට අර කාමයේ දනවන දේවල් වලට කැමතියි. බුදුජානනාංශයේ පෙන්නනවා ඒ වෙනුවට මනාපමනාප දෙක නැති අරමුණක නිවන තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා ඒක බුද්ධ දේශනයක් විදිහට අනුශාසනාවක් විදිහට පෙන්නනවා ඒ මනුස්සයාට ඇත්තටම ඕන වුණත් මේ ආනාපානේ වගේ මනාපමනාප නැති අරමුණට ගිය ගම ගිය ගමම්ම අරමුණට ගිය බව වැටහෙන්නේ කොහොමද කම්මැලිකම පහළ වෙනවා එපාකම පහළ වෙනවා නිදිමත ගතිය පහළ වෙනවා නීරස ගතිය පහළ වෙයි. ඒ කියන්නේ භාවනා හරි ගිහින්. නමුත් මේ මිනිස්සු අනේ මට කම්මැලි කියලා නැගිටලා යනවා. ඒ නැත්තම් නින්දට වැඩ. ඒ නැත්තම් හයියෙන් ආනපනේ කරන්න හදලා. ඉතින් ඒක නිසා මේ වතුරෙන්ම උපන් නෙළුම්පත වතුරේ නොතරබරි ගත කරන්නාසේ අපි ඉස්සල්ලා මේ වගේ ඉන්න ඉරියව්ව නැත්නම් ආනාපානෙ නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් ඇවිදිනකොට වම දකුණ කියන මේ උදාසීන අරමුණේ හිත බඳිනකොට ඒකට හිත ඇලෙයි කියලා කවදාකවත් හිතන්න එපා. බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ එහෙම ඇලීමක් ඇති නොවන උරගා බලන්න පුළුවන් මධ්‍යස්ථ අරමුණ. ඒ අරමුණට ගිය පළවෙනිම ලකුණ තමයි නුරුස්නා ගතිය. අරමුණට හිත ගිය ගමන් මේ මධ්‍යස්ථ අරමුණක් නම් නුරුස්නා ගතිය පහළ ඒ නුරුස්නා ගතිය භාවනාවේදී වුණාක් ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක් කියලා හිතන්න මෙහෙම නුරුස්නා ගතියට ප්‍රේම කරන මිනිහෙක් ඉන්නවයි කියලා. නුරුස්නා ගතියට ප්‍රමෝදය පහල කරන කෙනෙක් ඉන්නවා කියලා එයාට බුදුජානසයේ යෝගාවචරයි කියලා කියනවා. නුරුස්නා ගතිය පහල වෙනකොටම දැනගත්තොත් මේ නුරුස්නා ගතිය ආවේ අස්ථාන කෝපිකේ නෙවෙයි මේ මධ්‍යස්ථ අරමුණක් නැවත නැවත ඇසුරු කිරීමේ. මේ නුරුස්නා ගතිය නිසා හිත නිතරම බලා ඉනවා ඊට වැඩිය මිහිරි අරමුණක් බලන්න. ඉතින් ඒකට එන සද්දය අල්ලනවා. එතකොට එන වේදනාව අල්ලනවා. එතකොට එන වෙන මේ හිතවිල්ල අල්ලනවා ඒව රස නිසා නෙවෙයි මේ මූල කර්මත්තාන තියෙන ද්වේෂය නුරුස්නා ගති ඊට වැඩි හිතන්න කාට හරි මේක අල්ලගන්න පුළුවන් වුණා නම් හැම නුරුස්නා ගතියක්ම ප්‍රීතියට කාරණාවක් භාවනාදී පහළෙන හැම නුරුස්නා ගතියක්ම නීරස ගතියක්ම ඒකාකාරීකමක්ම කම්මැලි ගතියක්ම දැනගත හැකි බුදුන් ඉදිරිපිට දැන් ඉන්නේ ධර්මයේ ඉදිරිපිට ඉන්නේ අරමුණ මුදුන්පත් වෙලාතියි නමුත් බලන්න මායя මේක නීරසකමක් විදිහට පෙන්වනවා. පාළු ගතියක් පෙන්වනවා. ඒකාකාරී ගතියක් පෙන්වනවා. බුදුනාසී සඳහන් කරන ඒලාට කල්පනා කරන්න කියලා මම දැන් එකලා වෙලා ඉන්නේ. මම හුද්ධිකලා වෙලා ඉන්නේ. මගේ හිත සම්පatti කරයි. කිසි දෙයක රඳලා නැහැ. ඉතින් ඒ එකලා ගතියට කඟ වේන අංගක් වගේ පවත්වනව වෙනුවට නැගිටලා කියලා සභාගත වෙන්න හදනවනම් ඇහෙන් රූප ගන්න හදනවා නම් එකලා දෙකලා වෙන්න හදනවා නම් සද්ද කණෙන් සද්ද අහන්න හදනවා නම් කවුද අපි මේ භාවනාවට බාධා කරන්නේ මුස්ලිම් මිනිස්සුයෝද? කතෝලික මිනිස්සුයෝද? අන්‍යගංකාරයෝද? නෑ තමන්ගෙම තියෙන මේ කාරණා කාරණා නොදත්පති. ඒක නිසා වතුරේ හටගත් නෙළුම වතුරේ නොතරපරි ගත කරන්න ආසේ මනාපමනාප දෙක හරහා හටගත්ත මේ සත්වයා මනාපමනාප දෙක එනකොටම ඒ ගැන විප්ලවීය හැඟීමකින් බලන්න පුළුවන් නම් රැඩිකල් වාදියෝ බලන්න පුළුවන් නම් මනාපමනාප දෙක හරහා මනාපමනාප දෙක නැති තැනට යන්න පුළුවන්. වතුරේ ඉපදිලා වතුරේ ඉන්න තවර ඉන්නා වගේ මනාපමනාප දෙක එනකොටම දැක ගන්න පුළුවන්. ඒකට ප්‍රිය අප්‍රිය භව, හීන ප්‍රනීත භව, මනාපමනාප සැප දුක ආදි වශයෙන් ගොඩාක් නම් පුත්‍රජානන්සේ දීලා තියෙනවා. ඒ කොයි එක ආවත් අධිකමනාපයට සහ අධිකමනාපයට අපි රුචි හුඟක් සුඛයට සහ හුඟක් දුකයට අපි රුචි හුඟක් සැප දුකට රුචි නමුත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන මේ දෙක අතරමැදයි අනේ අතරමැදට තියෙන ගතිය තමයි නුරුස්නා ගතිය. ඒ අතරමැදට අපිට හිතේ ඇති වෙන ගතිය තමයි පාළු ගතිය. තනි වෙච්ච ගතිය, ඒකාකාරී ගතිය. ඉතින් කවදා හෝ මේ පාළු ගතිය, තනි ගතිය, ඒකාකාරී ගතිය ප්‍රතිපදාවේ දිනුවක් වශයෙන් බව එහෙම නැත්නම් කෙලෙස් අඩුවීමක් බව දන්නවනම් එමසට නිවන් දකින්නම ඕනේ නෑ ඒ සුඛේ විදි මේ ඥාණයෙන්ම සුඛයක් ඇති වෙලා තියෙනවා මම මෙතෙක් කල මේව නැති කරන්න නානාවිද උපක්‍රම හෙව්වා ඒ සියල්ලටම උදව් කරන්න මාය ලෑස්ති නමුත් මම අද කරන උපක්‍රම කරන වෙනුවට ඇති වෙච්ච යමනාපය ඇති වෙච්ච නුරුස්නා ගතිය භාවනාවේදී වුණක් ඥානයක් වශයෙන් සලකන්න පටන් ගත්තොත් ඒ මිනිස්සයා සෙනගක් එක්ක හිටියත් ඉන්නේ තනියම. කිසිම කෙනෙක් මේ අදහස ගරු කරන්නේ නැහැ ලෝකේ. ලෝකයා ගරු කරන්නේ මේ වගේ දේකට සාමූහික ප්‍රයත්න දාලා අපි මේක අයින් කරන්න හදමු කියනවා. කලගෝසාවල් කරනවා. නමුත් මේ පුද්ගලයා දන්නවා සමූහයට ගියොත් රැල්ලට ගියොත් රැල්ලට අහු වෙනවා. ඒ වෙනුවට මේ දුක, මේ අසහනය, මේ නුරුස්නාගතිය තව එක චිත්තක්ෂණයක් ඉවසගෙන යන්න ගත්තොත් හැම කෙනාටම මේ කරනවට වැඩිය තව චිත්තක්ෂණයක් ඉවසීමේ ශක්තිය තියෙන බව දන්න වැඩියම දන්න කෙනා තමයි බුදුහාමුදුරුවෝ. තම තමන් දන්නේ අපි හිතන්නම් දැන් පුපුරලා නැහි කියලා. දැන් මේ ආපු වේදනාවට මට අන්තභාගය හැදෙයි, කොර වෙයි, මැරෙයි කියලා මැරෙන්න හදනවා. නමුත් බුදුජාණන් වහන්සේ දන්න ඔය පරාසයම අත්දකලා කවදාකවත් එහෙම එකක් නැහැ මේට වැඩි ඩිංගිත්තක් ඉවසන්න පුළුවන්. ඒ ඩිංගිත් යනකොට තව ඩිංගිත්තක් ඉවසන්න පුළුවන්. ඒක එන්නේ එන්නේ බඩු දාලා බෑග් එකට තට්ටු කරන්න තට්ටු කරන්න ඒ බඩු බහිනවනේ අඩුක්කු වෙනවනේ පිරෙනවනේ ආන්නේ වගේ මේකට තව ඩිංගිත්තක් දාලා ආයෙ ටිකක් තට්ටු කරන්න තට්ටු කරලා තට්ටු කර ඉන්න ගියාම මේක එහෙම විනෝදාංශයක් කරගන්න ගත්තොත් යෝගාවචරයා ඒ යෝගාවචරය අල්ලන්න මොනම මාරේකටවත් බෑ. ඒගොල්ලෝ මොනම දේශපාලනඥයෙකුටවත් බෑ. මොනම ආර්ථික විශේෂඥයෙකුටවත් බෑ. මොනම සමාජ විද්‍යාඥයෙකුටවත් බෑ. මොන ලෞකික ඥාන තිරමිනකට අල්ලන්න බෑ. එයා බලන්නේ තමන්ගේ තියෙන හැකියාව ටික ටික ටික ටික වැඩි කරන එක. මේක සීලේදී අපිට හම්බ වෙන්නේ සමාධියේදී හම්බ වෙන්නේත් නැහැ. ප්‍රඥා භාවනාවේදී අපි කරන විදර්ශනා භාවනාවේදී මේක උත්සාහ කරන පටන් අරගත්තොත් යෝගාවචරය තේරුම් ගනි මේ දුක තියෙන තාක්කල් තමයි මේ පරිේශන තෘෂ්ණාව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. සැපේ ඉනකොට අපේ ඥානෙ හරි පාටුයි. දුකේදී අපේ ඥානෙ උගා ගැඹුරට යනවා. අන්නේ නිසා මේ දුකක් ඇති වෙච්ච වෙනකොටම ඒකට නැදකින් නොපතන් කියලා පැත්තට දාන වෙනුවට මේ දුකත් එක්ක තව එක චිත්තක්ෂණයක් හාද වෙලා ඉන්න. සද්දෙට බය වෙන්නේ නැති සිංහෙක් වගේ ඒ සද්දේ තියෙද්දිම බලන්න මට බැරිද කියලා සම්පාදනය කරන්න මූල කර්මස්ථාන නැත්නම් මෙතන ඉන්න බව. නැත්නම් දැලක් දාලා හුලම් බදන්න බැරුව වගේ මොන බාධාවකින් මට සමාධියේ සතිය කැඩුනත් ඒ බාධා අතරමැද ගේ යටින් ගෙදර ගෙනියන කෙනෙක් වගේ තහනි කම්බේ ඇවිදින මිනිහෙක් වගේ මට තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න පරියන්කේ හෝ සක්මනේ ඒ වගේම නුරුස්නා ගති මනාපමනාප පහළ වෙන වෙලාවේදී ඒ මතුවෙන ගතියම අරමුණක් කරගන්න පුළුවන් නම් එනකොට මේක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් එනකොට මේක මම මේක බලාගෙන ගිය දෙයක් මෙතකන් තමයි මං හිටියේ කියලා ලෑස්ති මනසකින් යන්න ගත්තොත් ඒ අම්මන අපේ මුනත පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ ප්‍රධාන ඥානයක් බාටපත් වෙනවා. අන්න ඒ විදිහට පැමිණෙන සාධක බාධකය සාධකයක් බාටපත් කර ගැනීමේ ඉඟියක් දෙනා මිසක් බුදුරජාන් වහන්සේ අනික් දෙයයන් වහන්සේ වගේ ගලවන්නේ නැහැ බුදුහාමුදුර අපිව. බුදුරජාන්සේ ගැලවුම් කාර්යයක් නෙවෙයි මෙන්න මේ කලහක්ක් තියෙන බව පෙන්නනවා. ඉතින් ඒවැනි ගැඹුරු ධර්ම කොටාස පසේ බුදුරජාණන් වහන්සේ නමකට කොටු කිරීම වටින්නේ නැහැ කියලා මම පුද්ගලිකව අදහනවා. ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමක ඕනෙම බෝසතාන් වහන්සේ නමකට බුද්ධත්වයේ පතන, සම්මා සම්බුද්ධත්වයේ පතන, පසේ බුද්ධත්වයේ පතන, ශ්‍රාවක බුද්ධත්වයේ පතන ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. මේකට හේතුව මිනිස්සු හරි බයයි මේ හුදෙකලාව අගය කරන්න. මිනිස්සු කියන්නේ බහුවචන වචනයක්. ඒ නිසා මිනිසුත් එක්ක ඉන්න තාක්කල් අපායේ ඉන්නවා කියලා හිතා ගන්න. සෙනගක් එක්ක ඉඳ වුණොත් බරපතල වැරදැතිය හිර දඬුවමක් කියලා හිතා ගන්න. ඒක පරණ කරපු කර්මයක් කියලා හිතා ගන්න. ඒක නිසා සෙනගක ඉඳලා පුළුවන් තරම් පිංකම් කරලා ප්‍රාර්ථනා කරන මට විවේකී ලැබේවා. මට හුදකලාව ලැබේවා. ඒ වගේමයි. ඒ වගේම කාගවත් හුදකලාවට තප්පරයකින්වත් බාධා කරන්න එපා. ඒ කරතේ නිසායි අපිට මේක වෙලා තියෙන්නේ. එයාට ඒ හුදකලාව ඉන්න දෙන්න. ඒක අනිවාර්යයෙන් මේ පුද්ගලයාට ඒ පරණ දුක් ගෙවම් කරන අලුතෙන් දුක් ඇති නොකර ගන්න චිත්තක්ෂණයක්. ඒ නිසා කවුරු හරි හුදකලාව ඉල්ලනවා නම් මේ මිනිස්සේ හුදකලාව ගණ්ඩ අම්මා අප්පත් අතහැරලා ඇවිල්ලා ඉන්නේ. බූදල් ඔක්කොම අතහැරලා තියෙන. මේ හුදකලාව කාටවත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ. ගරක ගරු කරන්න ගහක් ළඟට ගිහිල්ලා බලන්න ගහ කොච්චර හුදකලාවේද ඉන්නේ. ගහ පරිසරයෙන් ලැබෙන සියල්ලම ලබාගෙන මනුස්සයට ඕන ඔක්කොම දේ දෙනවා වචනයක්වත් කතා කරන්නේ ආන්නේ වගේ කැලේක උපමාව අරගෙන බුදුහාමුදුර කැලේකට යන්න කියන්නේ ඒකයි. අනුන්ගේ හුදකලාවට අගය කරන්න Tamanට හුදකලාව වෙන්න බැරි නෑ. ඒ වාගේම හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන අනේ මට විවේකේ වේවා. ඒ නිසා සද්දෙන් බාධා වෙන කෙනෙක් ඉන්නවා නම් Tamange නිකුත් වෙන සද්ද වලට හොඳට අහුම්කම් දෙන්න. වේදනාවෙන් බාධා වෙන කෙනෙක් ඉන්නවා නම් මම මගේ ශරීරය කොච්චර නන්නාඳුනනවද කියලා ඉන්න ඉන්න හැම තැනම පූස්පැටියෙක් වගේ දුර ඉරියව් පැවැත්වීම තේරුම් ගන්න. ඒකෙම අනුන් Taman නුරුස්නාකම කැමති නැත්නම් අනුර කවදාකවත් නුරුස්නා වෙන දෙයක් කරන්නවත් එපා. නුරුස්නාකම එනකොටම මතක තියාගන්න මේක නිමිත්තක් කරගන්න අරමුණක් කරගන්න. එහෙම බැලුවොත් ඒකේ නාට භාවනා මධ්‍යස්ථානකට වෙන්න ඕනේ නැහැ. ඒකේ නාට මේ භාව මේ එයා කන්ඩිෂන් එකක් ඇතුළේ වාඩි වෙන්න ඕනේ නැහැ. කොහේ හිටියත් මේක යම් ප්‍රමාණයකට තීරුම් ගත්ත කෙනෙකුට අර භාවනා මධ්‍යස්ථානක ඉඳලා ඇති කරගත්ත මේ ගුණාංග ටික නැත්නම් පරිවේශනාගාරයක ඇති කරගත්ත මේ ඥාණය ශේෂ්ත්‍රයට යොදලා බලන්න. ඉතින් බලහන ගියාම යෝගාචර හැමදාම පරිවේශනාගාරෙමයි ඉඳ කැමති. බොඩ්ඩක් හරි සද්ද ඇහෙනකොට නුරුස්නාගති පහළ වෙනවයි කියලා කියන්නේ තාම අර ඉවසන සුළු ගතිය ඇති වෙලා නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ හැම ශක්තියක්ම අපි ළඟ තියෙන උරගා බලන තෙක් අපි දන්නේ නැහැ. හැබැයි අපි ළඟ තියෙන බව බුදුහාමුදුරුවෝ දන්නවා. ආර්යයන් වහන්සේලා දාන්නවා. ඒකයි උන්වහන්සේලා මේ බය නැතුව කරපන් කියලා කියන්නේ. නමුත් අපි හැම වෙලාවෙම කකුලක් ඉස්සරහට තියනවා දෙකක් පස්සට ගන්නවා. ඒ මොකක් නිසාද? ආත්ම ස්නේහය නිසා. මේ ශරීරේ කැඩෙයි බිඳෙයි. මේ ජීවිතේ කැඩෙයි බිඳෙයි කියන මේ ආත්ම ස්නේහය නිසා මේ තරම් බොළඳ එහෙම නැත්නම් මේ තරම් නෝන්ජල් තවත් දෙයක් නෑ ආර්ය ලෝකේ. මේ තමන්ගේ මේ ශරීරයට සහ ජීවිතයට බය වෙලා මොනම පරිශීනයක්වත් කරන්නේ නැතුව දන්නා ශේෂ්ත්‍රයේම හැසිරෙන කම අම්මු බංකොලොත් ගතිය. අමු දීන ගතිය. තමන් ළඟ මේ බුදු කෙනෙකුට අවශ්‍ය තරම් බුදු කෙනෙකුට තරම් මේ ඉවසීමේ ශක්තිය තියෙනවා කියලා ඒක ක්‍රියාවත් කරන්න කියලා හොම්බකට රිවර්ට් වුණත් අතප්පයක් කරනත් බුදුහාමුදුරු සාදු කියනවා. ඉතින් දැනටත් ඇස් දෙක අරලා බැලුවොත් එහෙම කර නැත්තෝ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි එවැනි කෙනෙක් කල්යාණ මිත්‍රත්වයට අරගෙන එවැනි ධර්ම ගන්නවා මිසක් මේ ශරීර ආසාවෙන් ජීවිත ආසාවෙන් මේ පරිසරය සකස් කරලා ඉවරලා නිවන් දකින්න හදන මනුස්සයාට ඒ මනුස්සයාට කියන්න තියෙන මේ ලෝකයේ හංගෙලනට වැඩිය උඹ තෙරපු දෙයක් දාගනි. ලෝකයේ හැමතැනම කටු තියෙනවයි කියලා මු ලෝකේ පුරා හංගෙලන්න යන්න එපා තෙරපු දෙයක් දාගනි. උඹ රටවට කර වැටබඳින්න එපා උඹ කටවට කර වැටබඳපන්. ඉදාට නිවන තියෙනවා. නිසා අපි මේ ගත්ත පුංචිට පුංචිට ලබාගත් අත්දැකීම් දිගට පවත්වාගෙන යෑමේදී මේ උපමාන ටික ලං කර ගන්නවනම් අපිට හැම තැනම ලෝකේම භාවනා මධ්‍යස්ථානයක් වෙයි. හැම වෙලාවෙම gediye ගහපු වෙලාවක අපි ඉඳගන්න ලෑස්තිලා ඉන්නේ ආන්නේ වගේ දැනෙයි එලඹිලා පෙලඹිලා වාසය කරයි ලද ඉරියව්ව මොකද්ද ඒරියාවේ සතිය පවත්තන්න මම හිතනවා මේක තමයි අපිට සාසනයටත් Tamanටත් දෙන්න තියෙන හොඳම අරමුණ එයාට කියන ආරද්ධ වීර්ය පුද්ගලයයි කියලා අරබන ලද වීර්ය තියෙයි કોઈ ඉරියව්ව හම්බුණත් මොකක් හම්බුණත් ඒක භාවනාවට නම් වගන්න දාන්න ඒක නාගෙන් ලෝකෙට කදාකවත් නපුරු ආවේග පිට වෙන්නේ නැහැ ලෝකේ කොච්චර නපුරු ආවේග තිබුණත් සද්දයට සම්පා වෙන්නේ නැති හිඟ පැටියෙක් වගේ. හුලඟෙන් බැලෙන් හුලඟ දරන්න බලදන්න බැරුවා වගේ. කුණු වතුර ගෑවුනාට නෙළුම්පත තවර ගන්න නැතුව වගේ ගත කරන කෙනාට ওই කිසිම බාධාවක් ඇත්තේ නෑ. හැබැයි බාධා වෙන ලෝකේ යා අයියා වෙන්න යන්නෙත් නෑ. ලෝකයා බාධා වෙනවා කියලා කෑ ගහන එහෙ එහෙ එහෙම තමයි කියනවා. එහෙම තමයි වුණාට Tamante ඒක ගැන බය වෙන්න දෙයක් නෑ. ඒක Tamange මට්ටමින් අනුමනින් දැන්නත් එපා. මෙන්න මේ දෙක ගලප ගන්න පුළුවන් නම් මේ අවුරුදු 2600ක් ගියයි කියලා සාසනයේ කිසිම පිළිණු වීමක් වෙලා නැහැ. හැබැයි ඒක ඔප්පු කොට දැක්විය යුත්තක්. බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ විශ්වාසිකුත් වෙනවා අපිට කරන්න පුළුවන් වෙයි කියලා මීට වඩා ඊට නිසා මේ කරගෙන යන වැඩේට වඩා හොඳින් කිරීමේ ශක්තිය ඇතිවීමට අද දවසේ මේ ධර්ම දේශනාවත් ගාතාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා ශිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනා સમાප්ති පුරුදු චාරිත්‍ර සීපත් කරමින් ඒ ධර්ම සභාවේ මිදගෙන අපි ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ මතක් කරපු අදහස් හෝ Tamange භාවනාවට සම්බන්ධ කිවිතු කලිතමත් වෙන අපි සුළු වේලාවක් ගන්නවා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් මෙතනදීම ඒක ඉවර වුණාට පස්සේ නැත්තම් වෙන කීර්තියක් නැත්තම් ඊතාවතා ചാති ධාතා සජ්ජායනා කරලා දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. කිවිතු කලියක් තියෙනවා අපි ඒකට අවධානය යොමු කරමු. එහෙම නැත්නම් අපි යනවා කාථා සජ්ජායනා කරලා සචුවාරි සමාප්ත කරමු. ඉතින් අතරින් ආනාපානේ පරණේ ප්‍රකට සමයක විදෙතම ඒ ක්‍රමයේ අනුකම්පනය කරන මොකද කලින් මම සමාදානක් දැක්ක සිතිවිලි විනාශ කරන ගණිත ක්‍රමයක විනාශේ ඔය ඒක දැඩි වේසක් දැනෙනවා ඒ දැනෙන ක්‍රමයේදී නම් සිතිවිලි අතරින් ආනාපානේ දිහා බලාගෙන ඉන්න ඒ සමාන ගොඩක් වෙලා බලාගෙන ඉන්න නමුත් ලක්ෂ පිළිගෙකට බාධා වෙනවා ඒ ක්‍රමයේ පිටතම අනුකම්පිත සංසංශ එකෙන් ඒකෙන් සිතිවිලි අතරින් ආනාපානේ බැලින එක ඔතන ඒ ක්‍රමයේ අනුකම්පනය කරොත් ඔය ඒක ඇර අපිට වෙන විකල්පයක් නැහැ කියන්නේ හිතවිලි දැන හිතලා අන්තර්ගත හොයන්න ගියොම අනිමු කෙලස් ද්වේෂයෙන්මයි ඒකට යන්නේ අපිට කරන්න තියෙන්නේ යස්සේ ඒකට කියන්න තියෙන හිතවිලි දැක්කට පොට්ටෙක් වගේ ඵලයක්. දැක්කේ නැතුව වගේ ඵලයක්. හිතවිලි කියන්නේ ඇහෙන දෙයක් කියලා කියන්නකෝ. නෑ වුණා වගේ යනවා. මොකද Tamange අරමුණට යන්නේ ඒක බාධාවක් නෑනේ. දැලෙන් බෑනේ හුලං පලක්කන්න. ඉතින් අපි අර හිතවිල්ලත් එක්ක බාධා කරනවා කියන්නේ මූල කර්මත්තන්ට වැඩි හිතවිල්ලට තන දීලා. ඊට පස්සේ හිතවිල්ල දෙන්න ඕන වැඩේ දෙනවා. Tamange ගෙදෙට එන මිනිහා පුතා හොරෙක් හොරෙක් කෙනෙකුට පුතා කියලා අඳුනගත්තොත් ඉතින් මොකද වෙන්නේ? එන්න කාලා බිල්ල බුදිය ගත්ත පස්සේ ගේත් කඩලා මිනිහත් මරලා යනවා. ඒ නිසා මේ එන දේ මොකක් ආවත් ඒක පිළිබඳව අවදියෙන් ඉන්න ඕනේ. ඒ නිසා අපිට අර හිතවිල්ල පුතා වගේ පේනවා. හැබැයි ඒක හතුරක්. අරමුණ පුතා. ඒක කොන් කරලා හිතවිල්ල නතරදෙන මේ දෙකටම සමසේ බලන්න පුළුවන්කම තියේදී අපි හිතවිල්ල ගැනමනේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි කාටවත් තන දෙන්නේ. ඉතින් අපිට හොඳක් වෙයිද? මේ දෙකක් තියෙනවා. මේ ඕනනම් බලන්න පුළුවන්. දැන් ඒක බලන්න පුළුවන් කියලා තියෙන මහත්ය පරිශන කරපු නිසා. මුගද දන්නෙත් නෑ ඒක. ඒක මතක් කරලා දෙන එක යුතුයමක් සත්පුරුෂ ගතිය. මේ හිතවිල්ලයි සත්‍යය එනකොට ওই සද්දෙට හිතවිල්ල යට කරන්න බෑ. මේ මේ හිතවිල්ලට අරමුණ යට කරන්න බෑ. අරමුණට හිතවිල්ල යට කරන්නත් බෑ. නමුත් දෙකම තියෙනවා. ඔබ මේක දැක්කේ නෑ වගේ මේක දිහා බලපන්. ඕනේ රණ්ඩුවක් හදත්තලයක් කරබලයක් වෙනකොට නෑ වුණා වගේ හිටියොත් මොනව කරන්නේ? අපි කන් දෙක ඇඟිලි ගහන්න ඕනේ ඉන්නවා ඇහෙන්නේ නැතු වගේ ඉන්නවා. කවුරුත් චිත්ත ගුණ හරියෙන් බයිනවා කියන්නේ. එහෙම නැත්නම් අසාධාරණ විදිහට Tamanට වෙන දෙයක් වෙනෙක් වෙනියම මට බයි. පිට යන්නත් එපා මට කියන්න එපයි කියලා ඉමිනට ඔයitu ගන්නන්න යන්නත් එපා. හොඳට කනක් දීලා අහගෙන ඉන්න බීරෙක් වගේ ඉන්න බලන්න. ඒ මනස වහ කනවා. මේ වගේ හිතවිල්ලට එන්න දැන් එන්න බෑ කියන්නේ බෑ. හිතුව ගමන් ඔයාලට පෙන හතක් එනවා. ඒක නෑයට පෙන හතක් එනවා. ඔබ වරෙන්. ඔබ අසුපින් පතරෙන් මට බෑ ආනපාන බලන්න කියලා බැලුවා. ආනපානේ කිසිම සද්දයක් නෑ. නිස්සද්දව ඉන්නවා පිටිපස්සේ. ආනපානේ හිතවිල්ලට කලබල වෙලා නෑ. එතකොට තේනවා මගේ හිතේ තියෙන කඩප්පුලි ගතියට මේ හිතවිල්ල අල්ලගෙන කලබල වුණාට අස්සෙන් ආනපානේ බැලුවොත් එයා බොහෝම නිවිච්ච ගතියින් ඉන්නවා. ඒ හිතවිල්ලෙන් කලබල වෙලා ආපවාන පාණ්ඩයන්ට ඒ සහනවලින් නිවිලා. ඒ නිසා අපි කැමැති කක්කාවට නම් අපි හිතවිල්ල ගැන කතා කර කර චෝදනා කර කර ඉනවා. අපි කැමැති රත්තරන් වලට නම් පිරිසුදුකම නැහැ. ඒක නිතරම තියෙනවා හිතේ. අපි දන්නේ ඒක ගන්න. අපි දන්නේ අර කලබල කරන හිතවිල්ලයි වේදනයි සද්ද. ඒ කියන්නේ අපි ඇත්තටම මාර පාක්ෂිකයි. ඇත්තටම කෙලෙස් බරිතයි. ඒ නිසා කෙලෙස් එන්නකම් බලන්නේ. ඒතර බුදුරජාණන් පෙන්නපු ඛේම භූමිය තියෙනවා මෙතන. මේ නිවාපේ තියෙනවා. ගෝචර භූමිය තියෙනවා. අපි ඒකට අනදර කරන්න ඕනේ හිතවිල්ල ගැන චෝදනා කරන්නේ. ඒ නිසා හිතවිල්ල ගැන චෝදනා නොකර ඒ ගෝචර භූමියේ නිවාපය Tamange පැලැස්ස කැදල්ල දන්නවනම් ওই කිසිම හිතවිල්ලකින් පොඩ්ඩ හලහපන්න පුළුවන්. උන්ට කඩලා දාන්න බෑ. ඒක නිසා කියනවා බුදුහන්සේ සතිය ඔය හැම කෙලෙසටම වැඩි බලවත්. සතිය එන විදියක් වාගේ. ඒකට දෙන නිදර්ශනය තමයි විශාල කසල ගොඩක් උඩට කොළ එකතු කරලා එකතු කරලා අතු කාපු තැනකට ගිනිගත්තු රත්විචි රත් තත්ත්විචි යකඩයක් දාන්න. කාගෙන බයින කොච්චර ගිනිකොට තිබුණත් මුළු එකම පුච්චලා දානතර කාගෙන බයින. සතිය ඒ තරම්ම ගිනිගත් යවටක්සේ. චක්‍රායුධය වගේ කරකොල කරකොල කරකොල ගැහුවොත් මූදට ගැහුවත් 20000ක් සෙනග යනකම් මූද දෙබෑ වෙලා හිටිනවා. ඉතින් ඒක ඒ චක්‍රායුධ කරකව ගන්න ඕනේ ඉතින්. නිකන් චක්‍රායුධ විසිකරුවට හරියන්නේ නැහැ කරකොල ගැහුවොත් ඒකගෙම ආත්ම විශ්වාසයක් තියෙනවා. දුෂ්කරතාවදි මේක යොදලා යොදා බලන්න ඕනේ. ඉසాత වෙනකන් අඬලා අනේ අප්පෝ කියන මනුස්සයාට මොකාවත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේ හිතවිල්ල වේදනා සද්දයක් කියලා කියන්නේ නිකන් හිස් දේවල්නේ. පොඩි වෙනසක් ඇති වෙනවා. හැලහැප්පිල්ලක් වෙනවා. ඒක ඇත්ත. ඔතේ එයා බලන්න පුළුවන් කියලා බැලුවොත් මේක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක්, ශාරුවඥ ක්‍රමයක් කියලා දැනගත්තොත් අපිට කවදද පන්ති කාමරයක උගන්වන්නේ කියලා හිතන්නේ. ඉස්කෝලේ කවදද ඕකක් උගන්වන්නේ කියලා දවසක් හිතන්න. අපේ ගුරුවරු කවද්ද ඕක අපිට උගන්වන්නේ අපේ දෙමාපිය කවද්ද අපිට උගන්වන්නේ අපේ හිතවතෙක් කවුද අපිට උගන්වන්නේ කියලා කවදාවත් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට මේ ක්වොන්ටම් ෆිසික්ස් උගන්වයි, අර භෞතික විද්‍යාව මේ භෞතික විද්‍යාව උගන්වයි. අපි කරකොල තියලා අතහැරලා තියයි. උඹ කවුද කියන එක උඹ දන්නේ නැහැ. මේ හැකියාවක් තියෙන බව ඉතින් බුදුරජාණන් වහන්සේ ඈතක හිටියත් අපිට තාම උගන්වනවා. තාම උගන්වනවා අපිට නොදැනෙන ක්‍රමයකට උගන්වනවා. සත්පුරුෂයාට අහු වෙනවා. අසත්පුරුෂයාට ඉතින් මොන කරන්නද ඉතින්? ඌට කොච්චර කෙරුවක්වත් කියන ඕක කරනකම් මට හිතවිලි නැති හිතක් පොඩ්ඩක් කරන් දෙන්නකෝ. ඉතින් හැමදාම ඔය ඇවිදිනවා හිතවිලි නැති හිත. ඒව ලෝකේ නැහැ. අපිට තියෙන්නේ දෙනගේ හිටියයි කියලා කරන්න එපා. වාහන හිටිය කරන්න බෑ. උඹේ ට්‍රක් එකේ ඵලයක්. පාරේදී වාහන නැති පාරවල කොයිදලු අදලු. වාහන තිබුණා කියලා කලබල වෙන්නේ. අහප්ප ගණ්ඩක් ඒවා. ෂේප් එකේ අනේකයි තියෙන නිසා ඔක්කොටම වැඩිය හොඳම විපස්සනාකාරය තමයි ත්‍රිවිල් drive එක. කකුල් දෙක දිගේ නැහැ මැදින් දැම්ම ගියා දණ්ඩෙත් නැහැ කවුරක්වත් හැරිලා බලට උගිල්ල කරයි. ඒකවත් නැහැනේ යෝගාවචරයක්. යෝගාවචරය කවුරුත් පාරේ නැති වෙනකම් බලා ඉන්නවා කාර්ය කරයි යන්න. යන්න පුළුවන් වෙයි. නෑ ලංකාවේ සිවිල් කාර්යයක් වෙන්න නැත්නම් ඉන්දියාවේ සිවිල් කාර්යයක් වෙන්න කොහෙන් ගියාද කියලා ඇක්සිඩන්ට් එකක් වුණත් ටටා කිව්වා ගියා පොලිසියව කචල්නේ. ඌත් පැනලා යනවා මූත් පැනලා යනවා එච්චරයි. පුලිසින් ආව ගමන් බක්ෂිස් ඉල්ලන්නේ. ගතම් එකක් ඉල්ලනවා බටරේ ටික. නඩු කතා කරන ඔක්කොම බක්ෂිස්. බක්ෂිස් දුන්නා ඊපස්සේ නඩු ඉවරයි. ඉතින් අරු කරන් තියෙන බෝක වෙලාගෙන මම මේක බලන්නේ වෙලා යනවා අපිට අපි යනවා. ඉතින් ත්‍රිවිල් කාර්යයක් වෙන්න අඩුම ගන්න. ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. ඒකවත් බැරි නම් එන්න එපා නිසන්වලට. දැන් ගෙදරට දින දෙකක් කාලා බුදියාගෙන ඉන්න එක. හොඳයි අපි එහෙනම් අයිතාව තාජාදි ගාතසජහනාවේ අපේ මේ දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත කරමු